අපිට මේ කාලසටහන වෙලාව හැටියට කාලය වෙන් කරන තියෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නැත්නම් අපිට ඒක ධර්ම සාකච්ඡාවක් කියලා කියන්න පුළුවන්. ඒ ධර්ම සාකච්ඡාව සඳහා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. මම ඒ අනුව වැඩසටහන ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මම ගෞරවයෙන් සභාවට ආරාධනා කරනවා වෙනත් ප්‍රශ්න ප්‍රකාශන අපහැදිලි තැන් තියෙනවනම් විශේෂයෙන් මේ හවස ආපු ඒ කමඨහන් ධර්මදේශනා පිළිබඳව හෝ නැත්නම් තමන් කරගෙන යන එක පිළිබඳව සභාවට මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා ඒ වාර්තාගත කරන රෙකෝඩ් කරන අංශයෙන් අපට උපදේශයක් ලැබිලා තිනවා ඒක පුළුවන් තරම් ප්‍රශ්න අහනට මයික් එක පාවිච්චි කරන්නයි කියලා. එතකොට ඒක සභාව මේ වාර්තාගත වීමේ දියුණුවක් සඳහා උදව් වෙනවා. ඒ මතක් කිරීමත් එක්ක මම ලිඛිත ප්‍රශ්න ටික ඉදිරියට යනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ තමා සිටින ඉරියව්ව දේශ බැලීමේදී එසේ එය හිස බෙල්ල උරහිස ලෙස හිත මුළු කය පුරාම ගෙනගොස් ඉතිවව බලනවාද නැත්නම් යම් ඡායාවක් ලෙස හිත එක තැනක තියා ගැනීමට උත්සාහ කරනවාද යන පැහැදිලි කර දෙන්න. මේක මේ මේ විදිහටයි ඒ කමඨාන් දේශනාවට අතුල් කරන්නේ අපේ හිත ස්වභාවය තමයි පාලනය කරපු නැති භවනා නොකරපු හිත බාහිරේ දුවන එක. ඉතින් අපි උත්සාහ කරන්නේ හොඳ පහසු ඉරියව්වකට ඇවිල්ලා පහසු ශබ්ද නැති පහසු විදියට වාඩි වෙලා හිත කොහොම හරි යාලු කරන ඇතුළට ගන්නයි හදන්නේ. ඒ ඇතුළට ගැනීම සඳහා අර විදියට එක තැනකට හිත යොදාගෙන නැත්තම් මේ හිතේ බාහිර තියෙන සැකිල්ලට හිත යොදාන්න පුළුවන්. දැන් එක තැනකට හිත යොදාන්න යන්න පුළුවන්. එච්චරවක්වත් උත්සාහ නොකර මෙතන ඉන්න බව නැත්තම් මම දැන් මෙතන ඉන්නවා කියලා ඇතුළට ගියේ හිත ඉදතර ගියේ හිත ඇතුළට ගැනීමේ කරන බොහෝම සරල ඍජු ප්‍රයත්නයක් තමයි ඉරියව්ව දිහා බලනවා කියන්නේ. ඒකෙම තව ගැඹුරට යෑමක් තමයි මේ හිත මෙහෙවන එක. මේ කොළුව, මේ කය, අරේ මේ කියලා එහෙම නැත්නම් එක තැනකට එච්චරවත් මහන්සි වෙන්න එපා. හිත පිට යන එක ඇතුළට ගන්න උත්සාහ කරනවා කියන එක විතරයි. පළවෙනි එක නිකන් ඉබ්බා විදිමින් හිටපු ඉබ්බා අඬු ටික ඔක්කොම ඇතුළට ගත්තා. ඇහ කන නාසය දිව කය කිනවයි හිත නිතරම පිට පැනලා තියෙන්නේ. ජනෙල් ඇරලා එළියට පැනලා තියෙන්නේ. අපි විවේක තැනක වාඩි වෙලා ඇස් දෙක වහගෙන හිත ඇතුලට ගන්න උත්සාහ කරනවා. ඉතින් ඒක මේ හිතට පහසුවක්, කයට පහසුවක් මිස තද්ද බල ප්‍රශ්නයක් කරගන්න එපා. මේක මේ හරියටම එල්ලෙට රෙට්ටෙට අකුරට කරන්නේ කොහොමද කියලා හිතට වෙහෙසක් ගන්න එපා. බාහිරාවර්ති වෙච්ච හිත ඇතුළට ගන්න කරන උත්සාහයක් විතරයි. හිත කමඨානේ තබා ගැනීම තුමට නොහැකිව හිතවිලි බලවත්ව එන විට එම හිතවිලි හඳුනාගෙන අතහැර දමා නැවත කමඨාහඬ පැමිණියොත් නිතර නිතර හිත එකඟ කර ගැනීමට අපහසු වීමට කුමක් කළ යුතුද මේ දෙවෙනි ප්‍රශ්නේ ප්‍රශ්නේ දෙවෙනි කොටස හිත කමඨහනේ තබා ගැනීම කියන එක මේකේ කියලා නෑ මොකද්ද කමඨහන කියලා. ඉතින් මට ඒ වෙලාවට හිතන්න වෙනවා මෙන්න මේක වෙන්න ඇති කියලා. අපි හිතමු ආනාපානේ කියලා. මේ ප්‍රශ්න විසඳීම සඳහා කපටානේ තබා ගැනීමට නොහැකිව හිතවිලි බලවත්ව එන විට එමෙ හිතවිලි හඳුනාගෙන ඒ අතහැර දමා නැවත කමටහන්ට පැමිණියත් නිතර නිතර හිත එකඟ කර ගැනීමට අපහසු වීමට අපහසු වීම සම්බන්ධයෙන් වෙන්නේ කොමක් කළ යුතුද? ඉතින් මෙතන තියෙන්නේ අපි දැනටමත් අර විවේකීව පහසුව ඉඳගෙන ඉන්න කියලා ඇති කරගත්ත සාමය එහෙම නැත්නම් ඒකඟතාවය මේකට ඕනනම් කියන්න පුළුවන් සමතේ කියලත් ඒ සම්මතය බිඳීමක් තමයි වෙන්නේ අර එකතැනකට හිත දාන්න ගිහිලා ඒකට එන විරුද්ධට යුද ප්‍රකාශ කරලා හිතුවේ අයින් කරන්න හදලා ගියාම ආයෙ උරුට්ටුවකට වැටෙනවා. ඒක මේ භාවනාදී අපිට සිත සාන්තියක් ගෙන දෙන්නේ නැහැ. නිසා මෙතනදී අපිට පළවෙනි මට්ටමින් සහතික වෙන්න වෙනවා. තමන් භාවනාවට වාඩි පස්සේ එහෙම නැත්නම් අපි හිතමු තවදුරටත් ඉදිරියට ගිහිල්ලා මම මෙන්න මේකේ හිත පීතන්නේ කියලා කමඨාන වෙන් කරගත්තට පස්සේ වැඩියෙන්ම බාධා එන්නේ මේ කියන හිතවිල්ලෙන්ද එහෙම නැත්නම් වේදනා නිසාද එහෙම නැත්නම් ශබ්ද නිසාද කියලා කාටවත් මොකක් හරි එකක් තියෙනවා. ඉස්සල්ලාම කරන්න තියෙන මේ බාධාව වැඩිම බාධා වෙන කාරණාව බොහොම යාලුවෙන් බොහොම සුහදව අඳුර ගන්න ඕනේ. ඒ නිසා හිතවිලි ආවයි කියලා කෙලේශයක් කියලා බාර ගන්න එපා. හිතවිලි මකන්න හදන්නත් එපා. තමන්න තියෙන්නේ හොඳයි මම දැන් හොඳට වාඩි වෙලා ඉන්නවා. ආනපානේ නෑ. මොකද හිතවිලි බහුලයි. තමන් හිතවිලි හිතන බව නැත්නම් හිතවිලි වලින් යටපත්ලා ඉන්න බවට ප්‍රතික්‍රියා නොකර බලාගෙන ඉන්න පුළුවන් නම් මේක වෙන්නේ නැති ජීවිතේ පළවෙනි වතාවට හැප්පෙන්නේ නැතුව ඉඳ හදන උත්සාහ කරන වෙලාව. හිතවිලි දඟලනවා. හිතවිලි ඇවිල්ලා තමන්ගේ ගෙට කඩා වදින්න හදනවා. කමන්නේ මම ආර්දනා කළ කට්ටිය ආපු කට්ටියක් නෙවෙයි. හිත කඩාගෙන වැඩිච්ච අමුත්තෝ. අනාරාධිත අමුතු. Tamanට පාකුසල සිද්ධ වෙන්නේ නැහැ. ඔය ඉචුලට යන්න අරින්න. ඒක කිසියම් ප්‍රශ්නයක්. හැප්පෙන්න ගිය ගමන් මේක කිපෙනවා. ඉචිලෙත් එක හැප්පෙන්න ගිය ගමන් කිපෙනවා. ඒක නිසා මේ හිතනවා කියලා කියන හිතනව නම් වැරදි කියලා මම කියනවා. හිතෙනව නම් වැරදි නැහැ. මට මේක තේරෙනවද මම දන්න ස්වභාවයට. හිතනවා කියන්නේ භාවනා මෙතෙන් ආවේ සිල් අරගෙන අට සිල් ගන්න සුදුරිතයක් නෙවෙයි හිතන්න නෙවෙයිනේ. ඒත් එහෙම ආවට පස්සේ හිතෙන එක තියෙනවානේ. ඒක මට පාලනය කරන්න බෑ. ඒකට පශ්චාත්තාප වෙන්නත් එපා. අකුසලියකුත් නෙමෙයි ඒන හිතිලට යන්නනේ. තමන්න තියන්නේ මම කිසිම වැරද්දක් නැහැ තරහක් නැහැ. හිතිලට යන්න ඉඩක් පහඩුවක් හම්බ වෙච්ච වෙලාවේ මූල කර්මත්තාන්න යන්න. ඒක හරියට කියන්නේ ට්‍රැෆික් ජෑම් එකකට අහුවෙලා ඉන්න වෙලාවක අපිට ඕනේ අවල් තැනට යන්න අවල් වෙලා. නේද ට්‍රැෆික් ජෑම් එක අහිර වෙලා. ඉතින් මොකද කරන්නේ? ඉඩක් ආපු ගමන් පොඩ්ඩක් ඉස්සරහට අනේකයි කරන්න තියෙන්නේ. ආයෙසටක් ඉඩක් ගමයිද ඕන් ගහගෙන කෑ ගහගෙන අර මිනිස්සුන්ට බැනගෙන ගියයි කියලා අපිට එළියට බහලා ට්‍රැෆික් කන්ට්‍රෝල් කරන්න බෑ ඔක්කොටම තියෙන හදිසිය අපිට තියෙන ඉඩ එනේන ටික යනවා ඊටත් වැඩිය බොහොම ගැමි උපමාවක් තමයි ඔය මේ බුරුමේ පාවොක්සයිඩෝ ස්වාමීන් වහන්සේ කිව්වේ සෙනග ගොඩාක් ඉන්න පාරක කඩවල් සාප්පුත් තියෙනවා කන්තරු කාමරක් තියෙනවා මට යන්න ඕනේ අතන තියෙන කඩේට කියලා හිතන ඉතින් මම යන්න ගියාට මට පාර නැහැ නේ පාර පුරා සෙනග. ඒ එක්කෙනෙක්වත් මාව හම්බෙන්න ආපු ඇත් නෙවෙයිනේ. නමුත් අඩියක් තියන ඉඩ තියෙනවනේ. ඒ අඩිය තියන්න. එතන ඇඟටත් හැප්පෙන්නේ මිනිස්සු නෑ. එහාටත් යනවා මෙහාට. තමයි තියෙන ඒ අඩිය තිබ්බට තව අඩියකට ඉඩ තියෙන වගේ අර හිතවිලි රාශිය මැද මේ එක හුස්මක්, එක ආශ්වාසයක්, එක ප්‍රශ්වාසයක් ලදලද වෙලාවේ අහුලකට යනවා මිසක් හිතවිලට විරුද්ධ වෙන්න ගියොත් තමයි මේ ප්‍රශ්නේ ඉන්නේ. ඒක තමයි නිල්ලම භාවනා කරනකොට ඉතින් හිතේ කොටින් මහත්තයා කියන්නේ භාවනා කරපු කෙනෙක් විතරයි දන්නේ මේ භාවනා කරන්න ගියාම හිතවිලි එනවායි කියලා. භාවනා නොකරනකොට කවදාකවත් හිතවිලි ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ හිතවිලි නැති නිසා නෙවෙයි. හිත පිට කොහෙද නැති? දන්නේවත් නැහැ. මේ විවේක කියන එක මේ සද්දෙන් විවේකේ මිනිසුන්ගේ විවේකේ නෙවෙයි හිත ඇතුළට ගත්තට හිත විවේක වෙන්න කැමැති නැහැ. එහා පරණ දේවල් හරියට තමයි කුණු ඇද ඇද ඉන්නවා. ඒකට රණ්ඩු උනායි කියලා වැඩි වෙනවා මිසක් ප්‍රශ්නේ අඩු වෙන්නේ නැහැ. ඒ නිසා හිතාගෙන යනවා මම ඉන්නේ මේ මම දැන් මෙතන කියලා වර්තමාන හිත පවත්තන්න. ඒකට අනාරාජිතව හිතවිලි එනවා, වේදනා එනවා, හිතවිලි එන සද්ද එනවා. මට බැරිද නිකන් විශාල වීදියක් අයින් තියෙන සඳරු තලාකට වෙලා වාඩි වෙලා මිනිස්සු කලබලෙන් ඇවිදින හැටි බලන්නේ. උද්දී ඉඳලා හැන්ද වෙනකම් මිනිස්සු කලබලෙන්. එහම තමන් ඉන්නේ සඳුරු තලාවක බලන්නේ. එහෙම නැත්නම් ගඟක් අයින වාඩි වෙලා ගලන වතුර ගලන හැටි බලනවා. වියලි තැනක තමන් ඉන්නේ. දැන් ඒතර ගඟට ඇඟිල්ල දැම්මොත් මොකද වෙන්නේ? ගඟ කැළඹෙනවා ඇඟිල්ල තෙමෙනවා. කකුල දැම්මොත් ඇඟිල්ලට වැඩි ගඟ කැළඹෙනවා තෙමෙනවා. ඒ නිසා හොඳම වෙලේ තමයි ඇඟිලි ගහන්න යන්නත් එපා, කකුල දාන්න යන්නෙත් එපා. යන්නේක තියා බලන්න. ඒතකොට තමයි මම කියන්නේ කවුද කියලා ලාවට වගේ යාන්තමට තේරෙන්නේ. එතන අපි හිතන්නේ අපිට විවේකයක් හම්බෙච්ච ගමන් ගිහිල්ලා පළවෙනි ධ්‍යානෙ දෙවෙනි ධ්‍යානෙ ඊට පස්සේ සෝවාන් සකදාගාමි වෙන්න පුළුවන් කියලා. තේරෙන්නේ විවේකේ හම්බෙලා ඇද්දක වහගත්තට පස්සේ තමයි යකා ඇවිසලා ඉන්නේ. මම මේ මේ ඊචීතුවට විතරක්ම සීමා වෙච්ච උත්තරයක් නෙවෙයි දෙන්නේ. මම ගොඩක් එනවා. ඉතින් ඌව පිළිබඳව තරහ යනවා හරියට මෙච්චර වහන්සලා විවේකයක් ගන්න භාවනා කරන්න ගියාම කොහෙදෝ නැති හිතවිලි එනවා කවදාකවත් ඇහිචින ශබ්ද ඇහෙනවා හිත කයින් හරියට වේදනාවක් එනවා ඒ ඒවත් එක්ක හරියට තරහ යනවා ඒවට අවශ්‍ය කරන පොහොර එච්චරයි ඒ පොහොර ලැබෙන්න ලැබෙන්න හිතවිලි වැඩෙනවා ඒක පොහොර වැඩෙන්න වැඩෙන්න වේදනාවක් වැඩෙනවා ඒක වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න ශබ්ද ඇහෙනවා ගන්නම් ගන්න නැති වගේ කන් ඇත්තේ බීරෙක් වාගේ ඇස් ඇත්තේ මේ පොට්ටෙක් වාගේ ඥානය ඇත්තේ ගොළුෙක් වගේ මේව දිහා බලාගෙන නොසලී ඉන්න පුළුවන් නම් නොසලී ඉන්න වෙනුවට අපි ආනාපානෙ වාංගු කරගන්නවා. නමුත් ආනාපාන ඉස්මතු කරගෙන මේ හිතවිලි වේදනා සද්ද එනවනේ ඔන්න දැනගන්න. ඔකට තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ මේක උඹට පාලනය කරන්න බෑ. උඹට උඹට මේකේ ආණ්ඩුමට්ටු කරන්න බෑ. මේකේ ආත්ම ගතියක් නැහැ. ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් ගතියක් නැහැ. මේ ඇතුලේ විධායකයෙක් නැහැ. මේ ඇතුලේ නේවාසිකයෙක් නැහැ. මේ ඇතුලේ අපි හිතාන ඉන්න නම් මේ කයට මේ හිතට මට කින්දේ අහන්න ඕන කියලා. අපි මේ ඛණ්ඩ දෙන්න බොන්න දෙන්න මේ කය අපි මේ සීනමවන හිත කිසිසේත්ම අපේ න්‍යායපත්‍රයට නෙවෙයි වැඩ කරන්නේ. ඒක තන්නේ ක්‍රම වෙනම න්‍යායපත්‍රයකට වැඩ කරන්නේ. යන්තම් හරි ඒක බලන්න ගිය මිනිසයා පශ්චාත්තාප වෙනවා. ලැජ්ජාවටපත් වෙනවා, දුකටපත් වෙනවා. මොකද ඒ තරම්ම හතුරෙක් විසින් හතුරෙකුට කරන්න ඕන දේ වරදොල පිට හිතාගත්ත හිත කරනවා. විසෝ දිසං යන්තං කෛරා වේරිවාපන වේරිණං මිච්ඡාපන හිතං චිත්තං පාපියෝනන් තතෝ කරේ කියලා කියනවා. ඉතින් මේක දැනගන්න මේ හිතේ තියෙන මේ කෙලස් ටික දැනගන්න ඒගොල්ලන්ට නිසිනින්ද නටන්න දෙන්න. ඒක දිහා බලා ඉන්නවා කියන එක ලීසි නෑ. ඒක බොහොමත්ම ලොකු එළඹ පෙළඹ 100කින් කරන්න ඕනේ. ඒ වගේම හරිය ઈચ્છා බංගත්තකට වෙනවා. හරිය පශ්චාත්තාවපයකට එනවා. අජෝ මට මේකද මේ මෙච්චර මහන්සිලා හම්බුනේ කියලා. නමුත් ඒක නිකමට හිතන මරණ මොහොතදී නම් දැක්කේ ඉස්සල්ලාම. වයසට ගිය වෙලාවේ නම් දැක්කේ ඉස්සල්ලා. ලෙඩක් වෙච්ච වෙලාවේ දැක්කොත් ඉස්සල්ලා මොන තරම් කරදරයක්ද? අපි දැන් කරන්නේ ඒ ලෙඩ වෙන්න කලින් වයසට ගන්න කලින් මරණයට කලින් ඒවට එnderලා බලන්න. ඒ නිසා මගේ උපදේශය තමයි මේ හිතවිලි එනවනම් හිතවිලි කියන්නේ කෙලෙසයක් කියලා බාර ගන්න එපා. ඉල්ලලා ගත්ත දේකුත් නෙවෙයි. මේක දිහා බලාගෙන නොසලී ඉන්න මට බැරිද? අනිත් එක තමයි ඒකට අමතර කාරණාවක් වශයෙන් කියන්න තියෙන්නේ හොඳට සක්මන් කරගෙන යනවන සක්මන් කරගෙන ඉන්නවන සක්මනේදී ගොඩාක් එන්න තියෙන හිතවිලි එනවා. ඇවිල්ලා පරියන්කට යනකොට ලෑස්තිලා යන්න. මුගක් කවුල් වෙන හිතවිලි සක්මනේම ඇවිල්ලා යනවා යන්න. ඉතින් එතකොට පරියන්කට යනකොට අරිට වැඩි පොඩි පිරිසුදුවක් තියෙනවා. ඒ වගේම තමයි හදිස්සි වෙන්න එපා මූල කර්මස්ථානෙට මුණ දෙන්න. හොඳට වාඩි වෙලා ඉන්න එකේ සැප, හොඳට වාඩි වෙලා ඉන්න එකේ සැහැල්ලුව, හොඳට වාඩි වෙලා ඉන්න එකේ සමමිතික භාවය අපි හරිබරි ගහිනවා කියන්නේ. අන්නේම හරිබරි ගහිලා ඒ විවේකයේ හිත තියාගන්න. එතකොට හිතවිලි ආවට ප්‍රශ්නයක් නැහැ. Tamanට තියෙනවා නැවත නැවතත් අර මේ ඉන්න ඉරියව්වට හිත දාලා ඉන්න ඉරියව්වේ මොහොතේ කියන පහසුව බල බල ඉන්න ආනාපානෙට ගියොත් ඉක්මන් කරලා අමෝරාවෙන් ඔය හිතවිලි වේගය වැඩි. ස්වභාවයෙන් ආනපනෙ මතුවලා එනවනම් මේ එන හිතවිලි වල මේ අඩු වෙන්න පටන් ගන්නවා කලබල ගතිය. ඊගාට තියෙනවා ගරු ස්වාමීන් වහන්සේ හිත සමාධිගත වෙනවා යනු කුමක්ද? මේක මේ ප්‍රශ්නේ මේ විදිහට අහපු නිසා මම උත්තර දෙනවා. ඒ මොකද අපි උපදේශ මන්ත්‍රිය මුලින්ම කියලා තියෙනවා අපි මේ වැඩමුළුවේදී සමාධිය පිළිබඳ වගවීමක් වෙන්නේ අපි උත්සාහ කරන්න හදන්නේ කාටකට සතිය පිහිටවීම අප්‍රමාදය සතිපට්ඨානයයි. එතකොට සතිය තමයි සතිය කියන්නේ හිත වර්තමාන මොහොතේ තබා ගැනීම ඒක තමයි සමාධියට ආසන්න කාරණා. උගාක් වෙලා හිත වර්තමාන මොහොතේ තියෙනවනම් ඉබේම හිත සමාධිගත වෙනවා. මේ සමාධි කියන වචනට කිච්ච වචනක් තමයි සමතය කියන එක. සමතය කියන එක හඳුලා දෙන්න පුළුවන් සාමාන්‍යයෙන් අපේ මේ විවහරෙන් අපි සබාවක් සමතයටපත් කරනවා කියන එක අහලා තියෙනවානේ. සභාවක දෙපිරිසක් ඇවිල්ලා එක එක එක එක වාද කරනකොට අපිට ඒක සභාපති ටික සමතේකටපත් කරගන්න බැරි වුණා කියන වචනේ අපි අහනවානේ. සමතයටපත් කරගන්න ඕන කියන වචනේ තියෙනවනේ. එතකොට මොකද වෙන්නේ? මුළු සභාවම එකමන්තිකට යට එකඟ වෙනවා. නැත්නම් වැඩි ඡන්දයට එකඟ වෙන්න තීන්දුව කරනවා. එහෙම සමතයකටපත් උනේ නැත්නම් සභාවට කවදාකවත් අලුත් යෝජනාවට යන්න වෙලාවක් එන්නේ නැහැ. තියෙන යෝජනාවම රණ්ඩු කර කර ඉඳී. එතකොට සභාව ඉදිරියට යන්නේ එතකොට අපිට සිද්ධ වෙනවා විවස්ථාව පාවිච්චි කරලා හෝ සභාපතිගේ සභාපති බලය පාවිච්චි කරලා හෝ කට්ටියට හේතු කරලා හෝ දැන් ඕක වාද කර කර ඉන්න බෑ එක්කෝක පතර දාන්නේ මම තමයි මොකක් හරි සමතේකටපත් වෙන්නේ කියලා. අන්නේ වගේ අපේ හිතේ චෛසික 52ක් තියෙනවා. මේක හැමදාම ණයයි පොළඟයි වාගේ. ඇතුළත පුදුමාකාර සටනක ඉන්නේ. මේ චෛසික 52කේ සෝබන චෛසික තියෙනවා, අසෝබන චෛසික තියෙනවා. ඒ චෛසික අතර කිසිම ගුණයක් නැහැ. ඒක තමයි අපි මේ එළිය දකින්නේ මිනිස්සු අතර සමගියක් නැහැ කියලා. ඒ මොකද ඇතුළත කිසි කෙනෙක්ගේ ඇතුළත ඉස්පාසුක නෙවෙයි ඉන්නේ. ඔක්කොම නිකන් මේ পায় රත් වෙච්ච කබලක් උඩ ඉන්නවා වගේ. මේ චෛසික 52ම එක දිශාගත වෙනකොට අපේ සමතේකටපත් වෙනවා කියන. සමාධිකටපත් වෙනවා කියන එක වෙන්නෙම නැති එකක්. මේ ඇතුලේ 52 මේ නයි පොළොංගු වගේ. හැම පැත්තටම ඇදලා දඟල දඟල ඉන්නේ. ඒක නිසා අපි හරි බයයි යෝක බලන්න. අපි ඒ වෙනුවට ටෙලිවිෂන් බලන. අපි ඒ වෙනුවට පත්තර බලන. නවකතා බලනවා. අනුන්ගේ පෙරදි බලනවා. බැරි වෙලා හරි මේක ඇතුළට දැම්මොත් කිසිම කෙනෙකුට සතුටු වෙන්න දෙයක් මේක ඇතුළේ නැහැ. ඒ නිසා අපි භාවනාව නොකරන්නේ වෙන මොනවාක්වත් නිසා නෙවෙයි. මේ ඇත්ත පේන නිසා. ඇත්ත පේන්න අකමැත්ත නිසා. ඒකට විශාල ශක්තියක් ඕන කෙනෙකුට මේක ඇතුළේ තියෙන අසමගිය අසමගිය එහෙම නැත්නම් අසමාහිත ගතිය එහෙම නැත්නම් තියෙන සමාධිගත වෙන්න බැරි ගතිය එහෙම නැත්නම් මේ සමතේකටපත් වෙච්ච නැති ගතිය මේ දෙක පෙන්නලා දෙනවා යකඩ කැලලක් සහ කාන්දම් කැලලක් දෙක අතර වෙනසයි. යකඩේ කාන්දමේ තියෙන දෙකම සමාකාර අණු මේ යකඩ කියන ලෝහය කාන්දමේ ඔක්කොම ඒව දිශාගත වෙලා තියෙනවා. යකඩේ දිශාගත වෙලා නැහැ අසංවිධිතයි. අසංවිධිත යකඩේ උතුරට හැරෙන්නේ නැහැ. සංවිධිත යකඩේ කාන්දම මැදින් හරියට එල්ලුවොත් අනිවාර්යයෙන්ම උතුරට හැරෙනවා. ඒ වගේ තමයි හිත සමාධිගත වුණොත් ඒකාන්තෙම නිවනමයි තෝරන්නේ. ආයෙක ඒක කිසිම නැහැ. අසමාහිත හිතට තමයි අපිට නිවෙනින් අනිත් පැත්තට යන්න පුළුවන්. කාමයට යන්න හිත අනිවාර්යයෙන්ම විසිලා තියෙනවා. ඒ නිසා අපි දෙකක් අපිට පේනවා නිතරම කොච්චර අපේ හිත රූප බලන්න, සද්ධාහන්න, ගන්ධ රස බලන්න, පහස ලබන්න ඒක ලොකු ජයග්‍රහණයක් කියලා හිතලා පොහසත්කමක් කියලා හිතලා යනවද? ඒ තරමටම හිත අසමජ්ජාති, ඒ තරමටම අසමාහිතයි, ඒ තරමටම හිත සමාධියක් නැහැ. ඉතින් ඒකේ වටිනාකම නැත්තම් සංසන්දනේ තේරෙන්නේ සමාධිගත කරන්න අපිට කොච්චර උත්සාහ කරන්න ඕනද? ඇති කරගත්ත සමාධිය කඩන්න කිසිම උත්සාහයක් නැතුව ඒක පාරට යනවා. ඒ තරමටම අපි දැන හෝ නොදැන කාමයට තමයි ඡන්දේ දීලා තියෙන්නේ. කලබලකමට තමයි ඡන්දේ දීලා තියෙන්නේ. එහෙව් හැදෙන එහෙව් හිතක් ගන්න කෙනෙකුට පුළුවන් වේද තව කෙනෙකුට අවවාද කරන්න. තව වෙනකොට දොස් කියන්නේ. තව කෙනෙක් දැකලා හොයි හැදියම් කියලා කියන්නේ. කිසිම කෙනෙකුට අයිතියක් නැහැ තව කෙනෙකුට හැදියම් කියන්නේ. Tamange මේ අතමජ්ජාති හිත සමාධිගත කරනවා. ඒ විතරක් නෙවෙයි යම් කිසි කෙනෙක් සමාධිගත කරන්න හැදුවොත් එයා පරිස්සම් වෙනවා කවදාකවත් අනුන්ට කියන්නේ නැහැ හැදියක් කියලා. මොකද ඒක තමන්ගේ සමාධිය කඩනවා. නිසා උඹලා කරගත්තොත් උඹලට තියෙයි මම මේ බොහෝම අමාරුවෙන් බලන්නේ මගේ හිත යන්තම් හරි එකලස් කරගෙන යන්න කියලා. එතකොට ලෝකයා අපිට බයිනවා එහෙම කරන කරනාට ආත්මාර්ථකාමී කියලා. නිසා සමාජයට පෙන්වන්න බෑ සමාහිදිය. සමාජිකත හිත දකින්නට සමාජයේ මරණව පිටි ගහනවා කපනවා පුච්චනවා. ඒකයි බුදුහාමුදුරුවෝ වැඩේ කරන්නම් සමාජයෙන් සමාජයෙන් අයින් කරලා කැලේට ඵලයක් කියන්නේ. ගහක් මුලට ඵලයක් කියන්නේ. ඉතින් ඔය වගේ කාමභෝගී නැත්තනකට ඵලයක් කියලා නමුත් මේ සමාජයට බාධා කරන්නේ දුරට මතක තියාගන්න කවදාකවත් නෑ. මුස්ලිම් මිනිසෙක්වත් කතෝලික මිනිසෙක්වත් නෙමෙයි තමන්ගේ කිට්ටු අන්තයමයි තමන් උපයාගත්ත හොඳම වස්තුවම තමයි සමාධියට තියෙන සමාධියට තියෙන ප්‍රධාන බාධා. තමන් ප්‍රියයි මනාපයි කියලා හිතාගත්ත ටිකෙන් තමයි සමාධිය කඩන්නේ. ඒක නිසා සරුවචනanse පෙමතෝ ජායති සෝකෝ තණ්හාය ජායති ශෝකෝ කියලා හදාන් කරලා තියෙනවා. මේක තේරුම් ගන්න තරුණ වයසේ කිසි කෙනෙක් කැමති වෙන්නේ නැහැ. තාම කාමභෝගී ජීවිතය ගත කරන අපි ක්‍රීඩා දශකේ වර්ණ දශකේ බල දශකේ ඉන්න කිසි කෙනෙක් කැමති වෙන එකක් නැහැ. මේ තමන් හම්බ කරපු දෙයින් තමයි දුක් වෙන්නේ කියලා දැනගන්න. මැරෙන්න කිට්ට වෙන කතිය නම් හොඳටම තේරෙනවා. මේ නන්නා නන්නාදුන කෙනෙක්ගේ කවදාකවත් දුකක් එන්නේ නැහැ. දුක එන්නේ තමන් දන්න තැනකින්. ඉතින් ඒක නිසා මේ සමාජය පිළිබඳ අවබෝධ කරගන්න යනකොට අපිට මේ චිත්ත රස අමිහිරි දේවල් ගොඩාක් හිත හදා ගන්න වෙනවා. ඉතින් ඊට වැඩිය ලේසි ඔය චිත්‍රපටියක් බලලා බට්ටියක් කලා රැට බුදිය ගන්න. ඒකෙච්චර කරදර නැහැ. ඒ නිසා අපි හිතනවා මේක මේ ලෝකේ කරන්න පුළුවන් දේ බැරි වැඩ පැත්තකට දාලා මොනවා හරි කාලා බීලා පොඩ්ඩක් හාන්සි වෙන එක තමයි අපි කැමති වෙන්නේ. ඉතින් ඒකට මායя බොහෝම සැදී පැහැදී සිටින ඔක්කොම පහසුකම් ටික දෙනවා. උඹට සාරිද ඕනේ, උඹට මාළද ඕනේ ඕන දෙයක් ලබලා දෙනවා. මේ පැත්තට යන්න ගියාම අඩු ගන්න තමන් මෙතෙක්කල් තමන්ගේ අභිවෘද්ධිය තන හිතවත් තමන් මෙතෙක් මේක කවල පොල ගතගත කයවත් කවදාව සහයෝගයක් දෙන්න ඒක හොඳ ලකුණක් හරි පාරේ යනවා කියන්නේ. තමාදී පැත්තට යනවා කියන්නේ සමාධිය ගොඩාක් ගුණ පැත්ත තියෙනවා. නමුත් මේ මම මේ උත්සාහ කරන කෙරුවේ අපි සංසාරේ පුරා කොච්චරක් මේ චෛසික 52 52 පැත්තකට විහිදුවන්න උත්සාහ කරලා තියෙනවද කියලා උදව් කරලා තියෙනවද කියලා පොහොර දාලා තියෙනවද කියලා ඉතින් ඒ ටික ඔක්කොම එක පැත්තට ගන්න උත්සාහ කරනවා කිව්වම ලාහට ගෙම්බ එකතු කරනවා වගේ කියලා කියනවා. ලාහ කියන එක දන්නවද? ලාහ කියන්නේ ඉස්සර වී මයින්ඩ් එකත් මේ පීඩිසේ වගේ එකක්. ඉතින් ගිග්ගුවල් වල ඒකට කොච්චර දැම්මත් දාහන්න ඉසලා පයි. ඒ නිසා නිකන් සමාජීය හදන්න හදනවා කියන එක ලාහට ගෙම්බගතු කරනවා වගේ තවත් ප්‍රශ්නක් තියෙනවා ඒකාග්‍රතාවය යන කොමන්ද පැහැදිලි කර දෙන්න මම දන්නවා මෙතන ඉන්න ඔක්කොටම ඕනලා තියෙන සමාධියේ ඒකාග්‍රතාවය. නමුත් සෝරි මෙහෙ නන්නේ. මේ කිසිසේත්ම කිසිම කෙනෙකුට මොනම පොරොන්දුවක් අත්තේ අපි කියන්න දන්නේ ඒකාග්‍රතාවය නැති බව දැනගන්න එක ලොකු දෙයක්. සමාධිය නැති බව දැනගන්න එක එකක් සමාධිය තියෙනකොට තියෙන බව දැනගන්නවා නැති බව නැති වෙන දැනගන්න නිසා මේකේ ඔය කොච්චර හෙව්වත් ඉබ්බන්ගෙන් පියාටු හම්බ වෙන්නේ නැහැ. කාවන්ගෙන් අං හම්බ වෙන්නේත් නැහැ. ඒ නිසා මේ රිට්‍රීට් එක පුරාවට අපි උත්සාහ කරන්නේ සතිය කියන එක විතරයි. සතියට හැබැයි තියෙන මේ දැන් සමාධිය තියෙනවද නැද්ද? ඒකාග්‍රතාවය කියන එක තියෙනවද නැද්ද? මේ සමාධිය කියන එකයි ඒකාග්‍රතාවය කියන එකයි චිත්ත ඒකාග්‍රතාව, චිත්ත සමාධි සරුවත්තරන්සේ සමාන වචන විදිහට සඳහන් කරලා තිනවා මේ හැම කෙනෙක්ම මේ ඒකට තමයි උත්සාහ කරන්නේ මම කියන එක ඇබ්බැහියක් කියලා. සමාධියට සහ ඒකාග්‍රතාවයට ඇති රුචිය බොන මනුස්සය බීමන තියෙන ඇබ්බැහිය වගේ සූදු කෙලන මනුස්සය සූදු කෙලන තියෙන ඇබ්බැහිය වගේ රේස් කරන මිනිහා රේස් කෙලන තියෙන ඇබ්බැහිය වගේ මේක ඇබ්බැහියක්. මෙහි ඒක අපි පොරොන්දු වෙන්නේ නැහැ. හැබැයි හම්බ වෙන්නේ ඉතින්. සතිය වඩාන යනකොට හම්බ වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම අපි අදත් හවස ධර්ම දේශනාවට සම්බන්ධ වෙන ධර්ම දේශනාවේදී අපිට මේ චෛතසික අවශ්‍ය වෙනවා. අපේ මේ ප්‍රතිපදාව විස්තර කරනකොට නමුත් පළවෙනි දේ පළවෙනියෙන් කරගෙන තමයි යන්න නිසා පළවෙනියම කරන්න ඕනේ අප්‍රමාදී සතිය. ඒ සතිය අනුව මේ චිත්ත ඒකාග්‍රතාවයේ සමාධිය ලැබෙයි. ඒක අපි ඒ ඒ ඒ ධර්ම දේශනාවලදී එහෙම නැත්නම් කමඨාන් සුද්ධ කරනලාදී අවශ්‍ය වෙලාවල් වලට නතු කරගන්න බලාපොරොත්තු වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම සක්මණේ යෙදෙන විට පොළොවට පය තබන විට බරක් දැනේ. මට එයට හේතුව කුමක්ද? මේක ඇත්තට මේ ප්‍රශ්නේ මට හොඳට තේරෙනවා නමුත් මේ ගැළපෙන්නේ නැති ගැතිය මම පෙන්වන්නේ මේ සක්මන් කරනවා කරන කියලා හිතන්නේ නැතුව ඇවිදිනකොට බර දැනෙන්නේ නැද්ද? සක්මන් කරනවා කියලා සක්මන් මළුවකම ඇවිදින් නැතත් අපිට බර දැනෙන්නේ දැනෙනවා කයට හිතේ දිනුවා. නමුත් අපි සක්මන් කරන්නේ නැහැ කියලා ඇවිදින වෙලාවේ කවදාකවත් කයේ නෙවෙයි හිත තියෙන්නේ පිට. ඒ නිසා දැනෙන්නේ නැහැ. නමුත් ඒකෙන් කියන්නේ කයට බර නැහැ කියන එක නෙවෙයි දැනුණට බලන්න කෙනෙක් නැහැ මේකේ. අපි මේ පට පිට බල බල නැවිදින්නේ. සක්මන් කරනකොට පළවෙනි වතාවට ඔන්න තේරෙන පටන් අර ගන්නවා. මේ ඇඟ ඇතුලේ රූකඩයක් වෙදිනවා වගේ එහෙම නැත්නම් liver machine එකක් වැඩ කරනවා වගේ වැඩ ගොඩක්. ඉතින් ඒකෝට හරි සැකයක් එන්න පටන් ගන්නවා මේ මොකද කියලා. හරියට ඉස්සල්ලාම බතාවට දැක්කා වගේ. මොකද මෙතෙක්කල් බැලුවේ නැති නිසා. ඒ නිසා සක්මණේදී විතරයි සක්මණේදී භාවනාදී විතරයි Taman taman එක ජීවත් වෙන්නේ. අනික හැම වෙලාවෙදීම අපි මත් වෙලා වෙන වෙන දේවල් වල ඉන්න නිසා අපිට කවදාකවත් මේ ඇඟ, මනුස්ස මේ ශරීරය අපි එකට කායනුපස්සනාව කියලා කියනවා කායගත සතිය කාග්‍යාසි යෙදෙන්නේ නැහැ. එනිසා සක්මනේදී මේ බරගතිය දැනෙනා වගේම අනිකුත් බොහෝ ගති ඒ වැල්ල යවිදිනකොට වැල්ල ඒ චුරුචුරු ගාගෙන කිඳා බහින ගතිය, ලනුපැදුරට නොට එකේ තියෙන ගොරෝසු ගතිය, මේ පොළොව කැවිදින තියෙන සියුම් ගති, සීතල ගති, රළු පරළු ගති ගොඩාක් තියෙනවා. ඒ හැම එකකින්ම පේන්නේ ඒ මොහොතේ එළඹිලායි කියලා සිටිය. සිහිය එළඹිලායි කියලා. මේ වර්තමාන මොහොතේ ජීවත් වෙනවයි කියලා. නමුත් ඒක ඇයි කියලා අහන්න තර්කවලට හිත දෙන්න එපා. එනේන පියවරේදී ඒ වම දකුණ වශයෙන් හෝ වම දකුණ වශයෙන් ඒත් බරගතිය පොළොතේ ඒ බොහෝ ලක්ෂණ මේවට කියන ස්වභාවික ලක්ෂණ කියලා. ඒව පුළුවන් තරම් දැක ගන්න අසලුව කටයුතු කරන්න මේකට හේතු වශයෙන් දල වශයෙන් පෙන්වලා තියෙන මෙතෙක් කල් අපි ඇවිදිනකොට Tamange ඒ කයේ නෙවෙයි හිත තිබ්බේ හිත තිබ්බොත් මේ වගේ ස්වභාවික ලක්ෂණ පේන්න පටන් ගන්නවා. ඒ ස්වභාවික ලක්ෂණ දැකීම පියවර කීපකින් සතුට වෙන්න පුළුවන් හොඳට ඕම සතිය පිහිටවල කියලා. අන්න එවැනි පොළොව මත පය තබන විට බර දැනෙමින් පියවර කීයක් යන්න පුළුවන්ද කියලා බලන්න. ඒ කියන්නේ හිත පිට යන්නේ නැහැ. මේ දකුණේ ඒ විදිහට දැකීමෙන් පියවර කීයක් යන්න පුළුවන්ද? ඒක වැඩි කර ගැනීම සඳහා කුමක් කළ යුතුද කියලා බැලුවොත් මේ සක්මණේ ආනිසංසෙන්න පටන් ගන්නවා. එහෙම කෙරුවොත් අර පළවෙනි ප්‍රශ්නේ තිබුණා වගේ පරියන්කට යනකොට හිතවිලි එන්නේ නැහැ. බොහෝම හිත කීකඩුයි කෙලින්ම ගිහිල්ලා පරියන්කේ يعني ඉඳගෙන කරන භාවනාවේ තමන්ගේ මූල කර්මස්ථානට වඩා සමීප වෙන්න පුළුවන්කමක් දැනේ. ආයිගා ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආශාස්රල්ලේ මුලමෙද අග සහ ප්‍රසස්රල්ලේ මුලමෙද අග බලමින් සිටියේදී ඊටාම කෙටි සමාධිමත් හිතට එක විට දක්නු ලැබන්නේ සිරුරේ වම් උරය හැර ඉතිරි සිරුරම ගින්දර පාට රන්වන් වී පසුව වම් මුර දෙස සිට ඒ වර්ණ ඉවත් වී යාමකි. ඒ විගසම නැවත මුළු සිරුරේම ගින්දර පාට ගැන්වී හිස කෙලින් ඉදිරියෙන් තද රතුවා රන්වන් පාට ගින්දල් සේ ඉහළට නැගෙමින් පැවතුණා. සුළු වේලාවකී නැතිවිය මේ පිළිබඳ උපහාන්සේගේ කාරණික උපදේශ පතමි. ඒ කියන්නේ මේ ආනපාන හිත තියලා ආස්වාසී මුලැමැදාක බලනකොට අපි කොච්චර ඉක්මනට මේ අරමුණෙන් පිට දේවල් වලට හිත පනිනවද කියන එකයි මේකේ පේන්නේ. මේකේ ඉන්නකොට මොනවද දැක්කත් ඒක පිළිබඳ විස්තර කියනවා ආනපානෙ මතක නැතිකොට. ඒකල මගෙන් අහනවා දැන් ඉතින් මොකද කියන්නේ? කියන්න තියෙන්නේ ඉතින් පිටපොට ගිහිල්ලයි කියලා. හිත හිත සතියේ පැත්තකට ගිහිල්ලා තියෙනවා. අර ඉතලා මේ ගිවිසගත්ත අරමුණ පැත්තක දාලා මේ ශරීරයේ ඇති වෙන පාට දැන් කල්පනා කරනකොට අසතිය කියන එක දැනගෙන නැහැ. නමුත් ඒක ලියවිලා තියෙනකොට කියවනකොට තේරෙනවා අපි කොච්චර ඉක්මනට මේ ආනාපානිය අතහැරලා පැනලා යන්න හිත කැමතිද කියලා. මොකද ආනාපානිය ඉනකොට එපා ඒකාකාරී කම්මැලි නීරසයි. ඒක නිසා හිතට පෙනෙනව නම් මොනවා හරි ඇහෙනව නම් මොනවා හරි ඒකට පයින්. පැනලා ඒක දිගේ සීඝ්‍රයෙන් ගමන් කරලා විග්‍රහ කරන්න පටන් ගන්නවා. මේ හැම විග්‍රහයක් තුළම පේන තියෙන්නේ පටන් ගත්ත මූල කර්මස්ථාන තියෙන ද්වේෂය. පණන් ගත්ත කිවිසුම් කරගත්ත මූල කර්මස්ථාන තියෙන ද්වේෂයකට තියෙන නීරසකම ඒකට තියෙන අකමැති ගතිය නිසා බාහිරේ මොකක් ආවත් එළියට පයින් ගතිය තියෙන නිසා කමඨහන් සෝද්ද කරන කියනවා මේ මේ භාවනා කරනකොට දැනෙන නිමිති අරමුණු ඒ දේවල් විස්තර හොයන්න යන්න එපා ඒකෙන් හිත කැඩෙන බව දැනගෙන හැකීක්මනට නැවත මූල කර්මස්ථානට එන්න බලන්න කියන එකයි කියන්න තියෙන්නේ මේ කරුණ දිගේ ගියොත් අර යන්නේ කොහොම මේ යන්නේ කතරගම වෙන්නේ අතරමඟ අතරමඟ වෙන එක නෙවෙන්නේ. ඒ නිසා හරියට මේ වගේ ඇතුළතක් තියෙනවා බොරු වලවල්, පිටතක් තියෙනවා බොරු වලවල්. ඒ ඔක්කොම බේරගෙන යන්න මේ වඩුව කීතින් අඳි කපන්න ඉස්සලා නූලක් ගහ ගන්නවනේ. නූල දිගේම කපාන කිව්වොත් ඇද වෙන්නේ නැහනේ. එහෙම නැත්තම් පිටපයින්නවනේ. අන්නේ වගේ ගහන ඉර වගේ තමයි අරමුණ. නිතරම බලන්න ඔක පිටපයින්නවා. නැවතත් අරමුණට ගන්න හදනවා මිසක් පිටපැනපු හේතුව හෝ ඒකේ විස්තර හොයන්න යනවායි කියලා කියන්නේ නැවත නැවත පිටපැනීමට සහයෝගී දීමක්. ඒ නිසා ඒ පැත්ත නෙවෙයි උනන්දු කරවන්න ඕනේ. හැකි ඉක්මනට මේ පිටපොට ගිහිල්ලා තියෙන බව දැනගෙන ආපහු මේ මූල කර්මත්තාන පෙතට මාර්ගයට ආරමුණට හිත ගන්න එකයි යෝගාවචරය විසින් අනු මේ උත්සාහ කළ යුත්තේ ඒ අත්අකුරුමයි ආශ්වාස ප්‍රශ්වාස මුලැමැදාග වලින් සිටේදී සමාධිමත් වූ හිත තම සිරුර දෙසට යොමු වී සිරුර සෙලවීමට පටන් ගත්තා. ටික ටිකෙන් ටික සෙලවීම වැඩි වූ අතර හිසේ හැර මුළු සිරුරේම ඇතුළත දකුණුපස වම්පස පැත්තට කුඩා කුඩා කුඩා කැබලි කැබලි කැඩෙමින් ශරීරයේ ඇතුළතදීම ඉහළට ගමන් කරනසේ දැනෙනවා. රාත්‍රී 10ට බුදුන් වැඳීමට පර්යාංකයෙන් නැගී සිටි අතර ඊ타මත්ම එකඟ වූ සිතින් බුදුන් වැඳ පිරිත්ගේ අවසන් කර නැවත පරියන්කේ වාඩි වූ විටද කලින් පරිදි අග සහ ඇඟ සහ කකුල් කොටස් වශයෙන් සැලවීම සිදු අතර තද වමනාවෙන් මේ සැලවීම නැත කරගති මේ පිළිබඳ උපවාංශිකේ කාර්නික උපදේශ පත්මි මේ අරකෙමයි ඉසලකේ කියලා තියෙන වගේ මුලමදාක බලනකොට වර්ණ ශරීරයේ තැන් තැන් වර්ණ වෙනවා ඒ කියන්නේ ඇහැට මේ මනසට පේන දේවල් ඊගාට මේ කයේ කම්පන චංචල පේන්න පටන් ගන්නවා විවිධ විපරිණාම පේන්න පටන් ගන්නවා ඒ වෙලාවේදී මේ අර බුදුන් වහන්සේලා වගේ වට හලහපන්න නැතුව හැකිතාක් දුරට මූල කර්මස්ථානයෙන් පවත්වමින් මේ පටන් ගත්ත රැල්ල ස්වභාවයෙන්ම ඉවර වෙනකම් යන්න අරිනවා ඇඟේ තියෙන කම්පන චංචල එහෙමම යන්න අරින්ද අරලා Tamanට අරසාව පිනිස Tamanට තේමා වශයෙන් මේ පාර වැරදිලා නැති එක වශයෙන් ලාවට හරි කමක් නැහැ දැනෙන හුස්මේ හිත පවත්තමේ ඒ වැඩ පිළිවෙලට යන්න දෙන්න. එහෙම ගියොත් නම් එක සැරේයි දෙසරේයි මේ ඒ වගේ මේ අස්වාභාවික දේවල් සිද්ධ වෙන්නේ හිතට විශ්වාසය එන්න පටන් ගන්නවා. මේ වයිදී හිත සෙලවුනොත් බය වුනොත් කැඩුනොත් ඒ කවදා හරි හිතට විශ්වාසය එනකන් නැවත නැවත නැවත නැවතත් ප්‍රතිඵල පමා වෙන ගතියක් තියෙනවා. නමුත් මේ වෙලාව හොඳ භාවනාවට මේ එල්ල වෙච්ච මොහොතක් මේ. මූල කර්මස්ථානට එල්ල වෙච්ච මොහොතක්. අන්නේ වෙලාවේදී කෑම වේලක් නතර වුණත් වෙන දෙයක් නතර වුණත් ඒ සම්පූර්ණ පටන් ගත්ත වැඩ පිළිවෙලට ස්වභාවයෙන්ම ඉවර වෙනකන් යන්න දෙන්න කියන එකයි කියන්නේ. නමුත් ඕනම කෙනෙක් පළවෙනි සැරේට වෙනකොට ඒක මේ ඒ කම්පන චංචල වලට ප්‍රතික්‍රියා කරන්න හදනවා බය වෙනවා එහෙම නැත්නම් ඒකට කැමැති වෙනවා මොකක් හරි කරනවා අන්න එහෙම කිසියම් බලපෑමක් නොකර ඒකට නිසිනින්ද යන්න දෙන්න මේක කීපවරාවක් අත්දකලා තියෙනවා ඒ නිසා මේ හොන්දට භාවනා කරන කෙනෙක්ගේ ලියමනක් මේ තියෙන්නේ මේ වෙලාවේදී මූල කර්මත්තානත් එක්ක ඇසුර නැත්නම් ආනාපානත් එක්ක ඇසුර වැඩියෙන් පවත්වා ගැනීම සඳහා මෙතෙන්ට එනකම්ම ආනාපාන අඛණ්ඩව පවත්වන්න කියනවා මේ වගේ දේවල් වෙනකොටත් ආනාපානේ සරණ තියාගෙන ආනාපානෙත් එක්ක ඇසුර තියාගත්තොත් පෞරුෂත්වයක් නැත්නම් අදිෂ්ඨාන ශක්තියක් එනවා ඉදිරියට කරගෙන යන්න ඒක තමයි උනන්දු කරවන්න ඕනේ විනාඩි 40ක් විතර අරගෙන තිනවා මේ ලිඛිත ප්‍රශ්න සඳහා අපිට මේ වගේම කාලයක් තව තියෙනවා මේ යොදාගත්ත කාලසටහන හැටියට ඒ නිසා මම ඉල්ලා හිටනවා කාට හරි වෙන මේ පිළිබඳව තව සුද්ධ කරගන්න නැත්නම් අදහස් ප්‍රකාශ කරන්න නැත්නම් මාතෘකා තියෙනවා කරුණාකරලා කතා කරන්න. ස්වාමීන් වහන්සේ මම භාවනා පටන් ගත්තේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න. ඒකෙදි මේ අරමුණු මෙනෙහි කරලා අරමුණු අඩු වේගෙන යනකොට හුස්ම දැනෙන වෙලාවට ආස්වාස ප්‍රස්වාස කියලා මේ මෙනෙහි කරා. ඊට පස්සේ ආස්වාස ප්‍රස්වාස එක කාලයක් කොහොම කරනකොට ආස්වාස ප්‍රස්වාස සියුම් වෙනකොට කය අනිත්‍යයි දුක්ඛයි අනාත්ම වශයෙන් මෙනෙහි කරා. ඊට පස්සේ කය සියුම්ව දැනෙන වෙලාවට හිතත් ඒ විදිහට මෙනෙහි කරා. කොහොම කරගෙන යද්දි මට භාවනාව දියුණු වෙන බවක් දැනුණා. ඊට පස්සේ මම ආපහු මුලින් ඉඳන් අගට ওই ආකාරයෙන් කාලයක් භාවනා කරා. එතකොට ආනාපාන සති භාවනාවේදී එක අවස්ථාවක මගේ හුස්ම නොදැනී ගියා. මගේ ශරීරයවත් හිතක්වත් මට තේරුන්නේ හුස්මක් දැනෙන්නේ නැතුව ගිහලා ටික වෙලාවකින් නැති වෙලාම තිබිලා ආපහු මට ශරීරය දැනුණා කියලා තේරුණා. කාල වේලාව මට එච්චරම නිච්චි නැහැ. ඊට පස්සේ ආනාපාන සති කරන අවස්ථා කිහිපයකදී මට මේ දී වුණා. පස්සේ මම හිතවත් ගෙදරකට ගිය වෙලාවකදී ගෙදරදී මිදුලේදී මට ඒ දේ ඉබේ සිද්ධ වෙලා හිතගෙන ඉද්දි මට පෙර ආත්මයක් වෙනින්න පටන් ගත්ත මම මගේ ගොඩක් ආත්ම කීපයක් සම්බන්ධව ඊට පස්සේ මම ඒ අත්දැකීම මෙහෙම අමතක කරා මට ඒක වද දෙන දෙයක් හින්දා ඊට පස්සේ මම ආපහු ආනාපාන සති භාවනාව පටන් ගත්තාම මේ හුස්ම රැල්ලෙන් එක සිවුම් වෙලා මගේ මුළු සර්වාංගෙම වහ ගන්නවා වගේ දැනුණා ඒ ඒ ආකාරයෙන් මට ගොඩාක් වෙලා ඉන්න පුළුවන්. නමුත් ඒ වෙලාවෙදී මට ආස්වාද ප්‍රසවාස මෙනෙහි කරන්න බෑ. යම් මේ ශක්තියකින් මාව ආවරණය වෙලා කියලා දැනෙනවා. නොසලී එහෙම ගොඩක් වෙලා ඉන්න පුළුවන්. ඉබේම ආපහු මට ශරීරයේ තේරෙනවා. ඔහොම භාවනා කරද්දී ඒක අවස්ථාවක මම මගේ හිතට ආපු කේන්තියක් හින්දා මං ඉක්මනින් මෛත්‍රී භාවනාව කරලා හිත ගන්නවත් එක්කම මට එකපාරම ඒක බාහිරින් ආපු පණිවිඩයක්ද ඇතුළාන්තයෙන් ආපු පණිවිඩයක්ද කියන මට තේරෙන්නේ එකපාරම මට අවබෝධ වුණා මගේ හිත විශ්වයේ කොතනකවත් රැඳෙන්නේ නැහැ කියලා ඊට පස්සේ ඒත් එක්කම මම මට මේ මේ මට හිතුණා මම මේ මට ලොකු සතුටකුත් දැනුණා මට හිතුණා මම රහත් වෙලාදෝ කියලා. ඊට පස්සේ දවස් දෙක තුනක් මම ඒ විදිහට මම මේ මං ගැනම පරීක්ෂාවෙන් හිටියා මට මේ අසාමාන්‍ය දවස් වලට වඩා කේන්තියම මොකුත් තිබුණේ නැහැ. බොහොම සංසුන් ගතියක් තිබුණා. මිනිසු දිහා බලලා මං හිතුණා රහතුන් වහන්සේලා මේ විදිහටද සමාජයේ දකින්නේ කිසිම හැලහොල්මනක් නැතුව කිසිදු අරමුණක් නැතුව මේ රූප වශයෙන් විතරක්ද දකින්නේ කියලා. ඊට පස්සේ දවස් දෙක තුනක් හතරක් යනකොට ආපහු මාව යටත් අතරපත් වෙලා තිබ්බ ආකාරයෙන්ම අර කේන්ති ගති අනිත් ඒ ඔක්කොම දැනුණා. ඊට පස්සේ මම ආපහු ධම්මරන්සි ස්වාමීන් වහන්සේ හම්බෙලා මේක කිව්වා මට මේ ඊට පස්සේ මම භාවනා කරනකොට මට මුල් ආකාරයෙන් ආස්වාද ප්‍රසවාස මෙනෙහි කරන්න බෑ. නමුත් ඇස් දෙක පියාගෙන ගොඩාක් වෙලා ඉන්න පුළුවන්. හුස්ම රැල්ල මේ මෙනෙහි කරන්න ගියා ටික වෙලාවක් ගියාම මේ හුස්ම රැල්ලත් අමතක වෙලා මගේ ශරීරය ඔක්කොම අමතක වෙලා මට එහෙම ඉන්න පුළුවන්. නමුත් මං මට මං එහෙම ඉන්න බව මම දන්නවා. සිහි කල්පනා තියෙනවා. නමුත් හුස්ම රැල්ලක් මට සියුමුවත් අල්ලන්න බැරි තත්ත්වයක් තියෙනවා ස්වාමීනි. ඒකනම් අපි අර ඊයේ හවස කමටහන් බරි වුණාට පස්සේ මේ උපාසක මම ඇහුවේ අර ආනාපානේ වාඩි වෙනකොටම නොපෙන්න මට්ටමක තියෙනවනම් ආනාපානේ පස්සේ එලවන්න යන්න එපා. ඉන්න බව විතරක් බලන්න කියන වාක්‍ය දෙක අපි ටිකක් විස්තර කරගත්තා. එච්චෙන් තමයි මම මගේ අවධානය දැන් යොමු කරන්න හදන්නේ. මේ ආනාපානේ කියලා කියන්නේ මේ හිත සමාධිගත කරගන්න හිත විශේෂම සතිය ඇති කරගන්න ගන්න උපමානයක් විතරයි. නමුත් ආනාපානේ කරගෙන කරන යනකොට ඒක හුරු වෙච්ච කෙනා විශේෂයෙන් මේ වගේ භාවනා වැඩමුළුක දවස් දෙක තුන යනකොට ඒ ආනාපානේ පටන් ගන්න වෙලාවෙ ඉඳලා බොහොම කීකරුයි බොහොම ඉක්මනට ඒක සිව් වෙන්න පටන් ගන්නවා. එතකොට මේ ඒ යෝගාවචරය නොදැනුවත්කම නිසා නැත්නම් අහලා පුරුද්ද නැතිකම නිසා ඒ සිව් වෙච්ච ආනාපානේ ගොරෝසු කරගන්න ආයාසයෙන් හුස්ම ගන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් මේ හුස්ම මුලැමැදාක බලන්න බෑ කියලා හිතන් ඉඳී තියෙනවා. මට නැත්නම් මේ හුස්ම රැල්ලේ ධාතු මනසිකාරේ නෑ කියලා හිත පශ්චාත්තාප කරගන්නවා හරිත උපදේශ නොලැබුණොත්. නමුත් ඇත්තටම මේ අවස්ථාව ගෙවම් කරාට පස්සේ මේ තියෙන ශාන්ති භාවය ලැබෙන්නේ. ඒ නිසා මෙතෙන් ගියාට පස්සේ ආය ආව අමෝරාවෙන් ගන්න හොඳ නෑ. අන්නේ ඒක පටලවා ගන්න ඕන නිසා තමයි ওই වාක්‍ය දෙක ඇතුළු කරලා තිබ්බේ මේ මූල කර්මස්ථාන දේශනාවේදීම ඉඳ ගන්නකොටම Tamanට හොඳට ඉඳගෙන ඉන්න ඉරියව්වේ හිත තියෙනවා. හිත තියාගෙන ඉන්නකොට ආනාපානේ අහුවෙන්නේ නැහැ. එහෙනම් හොයන්න යන්න එපා. අර ඉන්න ඉරියව්වෙම මම මෙතන ඉන්නවා නැත්නම් මම මැරිච්ච නැති බව මම දන්නවා කියලා හිතපම පැයක්වත් ඉන්න බෑ. ඒක වඩා හොඳයි අරමුණක සරණක් පිටක් හොයාගෙන ඉතින් යනවට වැඩිය සරණක් පිටක් හොයන තු යන්න පුළුවන් ඒක හොඳයි. මොකද ඒකේ වාසිය තියෙන්නේ දැන් අපි එහෙම මේ දැන් භාවනා මධ්‍යස්ථාන වල කමටහන යන සීල සමාදන් වෙලා හිත අලුත් කරගෙන එහෙම ගත්තන්ට ගන්නව ගතගෙන පුරුදු කරගත්තොත් අර මොනක සරණක් පිටක් නැතුව ඉන්න පුළුවන් තරමට පුරුදු කරගත්තොත් අපි භාවනා මධ්‍යස්ථානක නැතුණත් බස් එක යනකම් හිටගෙන ඉන්න වෙලාවක හරි එකපාරට අතින් යන්න පුළුවන්. අර මොනක් අවශ්‍ය වෙන්නේ නැහැ. මම මෙතන හිටගෙන ඉන්නවා. එතකොට තමයි තේරෙන්න පටන් ගන්නවා අර ශක්තිය මේ තමයි වහයලා ගන්න ඇද්ද ගැරලා හිටියත් වහගෙන හිටියත්. ඇත්තක වහගෙන හිටියොත් දැනගන්න පුළුවන් මේ ශක්තියේ මේ ඇතුළ මේ පිටත කියලා සීමාවක් නැහැ. අනික් වෙලාවට අපි දන්නවා මේ මේක ආධ්‍යාත්මික බාහිර කියලා සීමාවක් තියෙනවනේ. මේක මමය මේක මම නොවන එක කියලා අතින් කියන දසේ ඒක නෑ. අනිතික බන්නේ ශක්තිය ඥාන පරිවිකම තියෙනවද කියලා. ඒකේ මොනකක්වත් නෑ. පැවිදි වෙලාද උපවිදි වෙලාද මේ මේව නැත්තම් ඥානොද පිළ මොකක්වත් නෑ. අපි අන්නේ කාටත් පොදුවේ ශක්තියට නිගරු කරනවා. අපිට ඕන කරලා දෙන අපේ ඥානකම, අපේ පිරිමිකම, අපේ මහානකම, අපේ වැඩිමහල්කම, අපේ නම්බුනාමකම් තේටම ගන්න හදනවා. අර ශක්තිය කිසි දෙයකටම අයින් කරන්නේ. ඒ නිසා අරමුණක් හරහා ගියත් ඔතෙන් යන්නේ ආනපනිය හරහා ගියත් ආනපනිය නැතුව ඉතින් යන්න පුළුවන් නම් කොච්චර හොඳද? නිසා එවැනි යෝගාවචරයක මේ මුල උපදේ මේ ආධුනිකවරු දෙන උපදේශ මට දැන් ක්‍රියාත්මක කරන්න බෑ මට නොලැබෙනවයි කියලා පශ්චාත්තාප වෙන්න නෙමෙයි තියෙන්නේ. කමඨාන සුද්ධ කරගන්න ඕනේ, විශ්වාසයක් අදිෂ්ඨානයක් ගන්න ඕනේ. ඒ දේ කෙරිලා තියෙන්නේ මට තියෙන්නේ ඒක හරහා ගිහිල්ලා ලැබිලා තියෙන විවේකයේ පුළුවන් තරම් බුද්ධ විදින්න. ඕන්නම් ඒකට විස්රාමයේ කියන්නේ, ඕන්නම් විවේකයේ කියන්නේ, ඕන්නම් හුදකලා බව කියන්නේ, ඕන්නම් සතිය කියන්නේ, ඕන්නම් නිවන කියන්නේ. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ දේ වැඩි වෙන්න මොන ඉරියව්වද හොඳ? කොතනද තැන? ඒක පුළුවන් තරම් දුන්නාට පස්සේ ඒකේ ඉන්න පැයක් ඉඳ දෙකක් ඉඳලා බලන්න මේකේ කියන්න බුණා වැරද්දක් තියෙනවද කියලා. පාපතරයට මේක කම්මැලි. අසත්පුරුෂයාට මේක නීරසයි. මේක නිදි කරන සුළුයි. මේක මහා කොන් කෙරුවා වගේ, පාළු වුණා වගේ වචන කියන මුස්පෙන්ති. සත්පුරුෂයාට මේක තමයි නිවන කියන්නේ. අවුරුද්දක් බලා හිටියත් ඕකේ කෙලස් නැහැ. එන්නේ හැබැයි ඒකට නිග්‍රහ කරොත් මේක පහත් කළ සැලකුවොත් ඒ ද්වේෂ පදනම් කරගත්ත නිබ්බිදාව කියලා කියනවා. බුදුජානක කියන්නේ ද්වේෂ පදනම් කරන අපු නිබ්බිදා ප්‍රඥාවෙන් දකින්ද මේ තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. මේකද සදාකාලිකව තියෙන එකක්. මේක වෙනස් කරන්න බෑ. හැබැයි මේක දැකලා ළඟලන තියෙන්න පුළුවන්. ආනපනේ හරහා ගියත්, පිම්බිම කිලිම හරහා ගියත්, වම දකුණෙන් සක්මනේ ගියත් ඔතෙන් යන්න පුළුවන්. ඉතින් එතන ගියාට පස්සේ තියෙන්නේ ඒ ලැබිච්ච බුද්ධිය, ඒ ලැබිච්ච විස්රාමයේ දිනු පවුණු කර ගැනීමට මොන ජීවන රටාවක් හොඳද? මොන ආජීවයක් හොඳද? ඒකට تعلق කරන අනේකයි තියෙන්නේ. ඒ නිසා මේක භාවනා ලෝකෙට අමතර දෙයක්වත් අරුම දෙයක්වත් දුර්ලභ දෙයක්වත් නෙවෙයි. නමුත් භාවනා ලෝකෙ මේක ප්‍රතික්ෂේප කරන එකයි ප්‍රශ්නේ. භාවනා කරලා මේක ළඟට එනකොට මේක කාලකන්නිකමක්, නීරසකමක්, මුස්පේන්තුවක් කියලා මේක නැති කරන්න ඇත්ත ගන්න. මේක නැති කරන්න ඒක අනිච්ච දුක්ඛ නැත්තම් හරිය වෙනවා. මොකක්වත් නෝනේ. මොකක්වත් නෝනේ. මේක භාවනා කරලා ලබන එකක් නෙවෙයි. මේ මේක කොහොමදත් අපි ළඟ තියෙන එකක්. අපි ළඟ තියෙනවා මේක නැති කරන්න විනෝදාංශ. මේක නැති කරන්න උපක්‍රම. භාවනාය කරන්නේ උපක්‍රම විනෝදාංශ වෙනුවට භාවනාව අරගෙන අර ඔක්කොම අයින් කරනවා. අයින් කළ මෙතෙන් ගිහිල්ලා භාවනාවක් නැතුව තෙන්න යන්න හදනවා. ඒසර බලනවා පුළුවන් නම් ඕක අයින් කරපම් මගෙන් කියලා ඕනෙකට චැලෙන්ජ් කරතයි. මම මේ ලබාගත් විවේකේ මම මේ ලබාගත් උදේකලා බව ඕන කෙනෙකුට මට ගහලා නැති කරපම් පුළුවන් නම් බැලලා නැති කරපම් පුළුවන් නම් මට මේ මේ කන්ට්‍රෝල් ජීවිත කරපම් පුළුවන් නම් කාටවත් නැති කරන්න බෑ. අනේ එදාට තේරෙනවා අපි මේ ජීවිතේ වෙනදා නොතිබුණ විදිහට කාටවත් නතු නොවෙන අඩු ගන්න Tamanටවත් නතු නොවෙන මෙන්න මේ විවේකයක් දැකලා සරුවචනාංශගේ නාමයෙන් මේකට ගරු කරා. මෙතෙක් කල් කෙරුවේ මේකට වෛර කරපු එක. මේකට නිග්‍රහ කරපු එක. මේක තුච්ච කරපු එක. මේක පහහර කළ සලකපු නිසා අපි නැවත නැවතත් දුකට වැටෙනවා. එනිසා කතා හතරෙන් අන්තිම එකේ තමයි කතාව කියවෙන්නේ. මොකද්ද කරන්න තියෙන්නේ? මේ වගේ විවේකයක් හම්බුණා නම් මේ ජීවිතේ මේක කරන්න පුළුවන් බාට දැන් සාක්ෂි තියෙනවා. තමන් හදාගන්න ඕනේ වචනය, කර්මාන්තේ, ආජීවය මේකට නැවත නැවත යන්න පුළුවන්. හැබැයි වැඩි වෙලා හිටින්නේ මේක ආයෙත් ජී වෙලා යනවා. ආයසරයක් ගන්න පුළුවන්. කිසිම කෙනෙකුට මේක අපෙන් ආයත හඳුනාගත්ත මිනිහෙන් අයින් කරන්න කිසිම බලවේගයක් ලෝකේ නැහැ. එකයි මම තුන්වෙනි වතාවට කියන්නේ මේකට පාළුයි කියලා අපි කියනවා. ඒකට කම්මැලි කියලා කියනවා. මේක මුස්පෙන්තුයි කියලා කියනවා. කාලකන්ණි ගතියක් පේන්න තියෙනවා. ඉතින් ඒක නැති කරන්න කරන හැම වැඩකින්ම මායයට පොහොර ලැබෙනවා. සංසාරයට බැඳෙනවා. මේක අඳුරගත්ත දවසේ ඕන කෙනෙකුට කිය တဲ့ පුළුවන් නම් හොරකම් කරපන්. පුළුවන් නම් ඊර්ෂ්‍යා කරපන්. පුළුවන් නම් මගෙන් මේක නැති කරපන්. කොච්චර වැඩ කරත් ඔතෙන් යන්න බැරිද කියලා බලන්න. මොන්න තරම් සංකීර්ණ වැඩක් කර කර ඉන්නකොට උනත් මේකට මේක ඕනේ ලක් ගන්න. ඇත්තටම බොඩි එකයි ඉන්නේ ඔතන. අවුරුදු 6 වෙනකන් හැම එකම ඔතන තමයි ඉන්නේ. මේ හම්බ කරන්න ගිහිල්ලා තමයි මේක අපි වණ කරගෙන තියෙන්නේ. ඉගෙන ගන්නයි, හම්බ කරන්නයි, තාන්න මණ්ඩ ලබන්නයි ගිහිල්ලා අරක වණ කරගෙන අනාගෙන දැන් ඒකට භාවනා කරන්න ඕනේ බැඳගෙන. ඔව් භාවනා කරලා ගන්න එක නෙවෙයි. ඒ නිසා බලන්න පුළුවන් තරම් ඒකට ඇවිල්ලා මාව ඇසුරු කරන්න දෙන්න. අපි ඒකට විශ්‍රාමයේ කියමු. අපිට උදකලාව කියමු. විවේකයේ කියමු සතිය කියමු අප්‍රමාදයේ කියමු කෙලෙස් නැති තැන කියමු මේ ළඟදී අර උපාසමත් එක්ක කතා කරලා කිව්වා මට මගේ ගුරුනාන්සිකලු හරිද වැරදිද දන්නේ නැසන්සේ ඔන්නකොට නිවන කියපන් කියලා මම කියනවා මම පැහැදිලිවම කියනවා ඕක තමයි නිවන කියන්නේ නමුත් ඕගොල්ලෝ එනකොට ආවේ ඕක ගෙනියන්නද මට නම් සැකයි ඔය දම්රියේ දවස් 10 වෙලා යනකොට ඒ දොස්තර කෙනෙක් කිව්වා සාන්ත දවස් 10 වුණාම ඕකද ගෙදර ගෙනියන්නේ කියලා මේ පහලුකම මේ කම්මැලිකම මේ නීරසකම මේ ඒකාකාරීකම කොච්චර දහම් වෙන්නේ කියලාව දවස් 10ක් බාහන කරපුවා. මොකද ඕකත් ගන්න බැරි කට්ටිය ඉන්නවා. ගත්තට කනගාටු වෙන කට්ටියක් තියෙනවා. අයියෝකද කියලා හිතන කට්ටියක් තියෙනවා. නමුත් බුදුහාමුදුරුවෝ 84000ක් ධර්මස්කන්ධය හරහා ඕක තමයි කියන්නේ හදා. ඔබ මෙතෙක් කල් කරේ මොකද්ද? ඕකට අකුල් හෙලපෙකනේ. ඔය විවේකේ නැති කරන්න හදපෙකනේ. අනිත් එක උත්සාහ කරලා බලන්න කැමැතිම කෙනෙකුට ඔක දෙන්න පුළුවන්ද කියලා? කාට ඔක්කන් දෙන්න බෑ. ඒ වගේම හදාගත්තට පස්සේ හොරකම් කරන්නත් බෑ. ඊට පස්සේ තියෙන පුළු පුළුවන් තරමට ඔක බහුලීගත කරගෙන ගත කරන ආකාරයේ ජීවිතයක් ගත කරන එක. ඉතින් එහෙම වචනයක් ඇහෙනකොට හරි ධෛර්යයක් ඇති වෙනවා හරි පැත්තනක්. කල්යාණ මිත්‍රෙක් අතරින් ඇහෙනකොට මේ මේකටයි අපි දඟලන්නේ. ඕකට මොනම සුදුසුකමක්වත් නැහැ. හොර ගෑනු පිරිමකම පැවිද්ද අරණ්‍යගත වෙන අභිනිෂ්ඨන මොකුත් නැහැ. මේ මේ gedette දෙනකොට තෑග බාරගනි. අපිට වෙලා තියෙන තෑග දෙනකොට බාර ගන්න කැමති. තෑග දෙනකොට වැඩි වටනනේ බාර ගන්න එක. යමක් කමක් කරන්න පුළුවන් කිසිම කෙනෙක් ඕක බාරා ගන්න හොම්බෙම්ම ගිය දවස් තමයි බාර ගන්න. යමක් කමක් හැකියාව තියෙන කිසි දවසක ඕක බාර ගන්න ඔක්කොම පාවා දීපු දවසේ බලනකොට ගේ ගේ එලි පැත්තෙමයි තියෙන්නේ. එහෙම හිතෙන්නේ නැද්ද? ඒකට එහෙම ලැහැත්තිලා ගිහිල්ලා බලන්න. බැලුවට පස්සේ ආය ඒක හොඳම පන්නරයක්. ආයේ මේ පන්නරේ කාටවත් අයින් කරන්න බෑ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම හිතන්නේ මම මේ අහන්නේ මගේ තුන්වෙනි ප්‍රශ්නේ ප්‍රශ්න දෙක මම ලියලා තිබ්බා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මම ඔය ආනාපාන සති ආශ්වාස ප්‍රාශ්වාස රැල්ලේ අග කෙරේ වැඩි අවධානයක් දක්වන්න පටන් ගත්තා. ඒ අග හුඟක් සැලකිල්ලෙන් සොයාගත්තා. මේ කියන්නේ හුඟා සිහි කල්පනාවෙන් යුක්තව ආශාස ප්‍රාශාස රැල්ල දිහා බලාගෙන ඉඳලා එහෙම ආශාස රැල්ලේ කෙලවරක් ප්‍රාශාස රැල්ලේ කෙලවරක් මට වැටහුණා. ඊට පස්සේ ආශාස ප්‍රාශාස කෙරෙහි අවධානය ඒ ආකාරයෙන්ම කරගෙන ඉන්නකොට ආශ්වාස රැල්ලට වඩා ප්‍රාශ්වාස රැල්ල කෙරෙහි අවධානය වැඩි වුණා. ඒක ක්‍රමයෙන් ආශ්වාස රැල්ලේ පටන් ගැනීමත් ආශ්වාස රැල්ලේ කෙලවරත් අතර දුරස්තර බව වැඩි වෙන්න ගත්තා. ඒ කියන්නේ එතන ලුක් පරාසය වැඩි වෙන්න පටන් ගත්තා. ඒ විදිහට බලමින් ඉන්නකොට අනුක්‍රමයෙන් ආශ්වාස රැල්ල මැකිලා ගිහිල්ලා ප්‍රාශ්වාස රැල්ලටම හිත ගිහිල්ලා ඒක හිමීන් සියුම් වෙවි සියුම් වෙවි ගිහිල්ලා හිත එකඟ වුණා. ඒ එකඟතාවය මත මුලින් මුලින් නම් සිතුවිලි ආවා. ශබ්ද ඇහුණා. ඒවට සැලකිල්ලක් දැක්ුවේ නෑ. ඊට පස්සේ ප්‍රශ්වාසරැල්ලේ මැකී ගිහපු තත්ත්වයක් එක්ක ඒ කෙරෙහි අවධානය දෙනකොට ඒක ක්‍රම ක්‍රමයෙන් ප්‍රමාණය ඒ කියන්නේ රැඳී සිටින ප්‍රමාණය වැඩි වුණා. ඒ කියන්නේ සම්පූර්ණ දැන් හිත යොමු කරොත් මට ලොකු ප්‍රදේශයක් වගේ මේ භවයේ තියෙන්න පටන් ගත්තා. මම ඒක ඇඳී ඉන්න හුඟක් කැමැත්තක් ඇති වුණා. ඒ තුල ඉතින් ඉන්නකොට වෙනත් හේතු නිසා නැගිටින්න වීම මට කනගාටුවක් වෙන්න පටන්ගෙන තියෙනවා දැන් ස්වාමීන් වහන්සේ. මේ ගැන ඔබ වහන්සේගේ උපදෙස් ඉල්ලා සිටිනවා. මෙන්න මෙහෙම හරස් ප්‍රශ්න ඇසීමකින් අපිට පුළුවන් මේක මම හිතනවා දැනට යොමු කරන්නයි කියලා. ආනපන සංසිඳගෙන යනකොට වරින් වර හිතවිලි වෙනවා. ඊට පස්සේ අන්තිමන කියලා හිතවිලි නැතිම තැනකටත් යනවා. ආයෙ හිතවිලි එනවා. අන්න ඒ වගේ තත්ත්වයක් අත්දැකපු කෙනෙකුගෙන් අහන්න අත්දැකපු කෙනාට Taman වශයෙන් අහන්න පුළුවන් නැත්නම් මට ප්‍රශ්නයක් වශයෙන් නගන්න පුළුවන්. තමන්ගේ චිත්ත සන්තානයේ හිතවිලි තියේදී හිතවිලි තියෙන බව දැනගෙන ඉන්න සතියත් හිතවිලි නැති බව දැනගෙන ඉන්න සතියත් දෙක තමයි වඩා හොඳ කොයි එකද කියලා. හිතවිලි නැතුව ඉන්න තත්වයට කැමති වුණා ස්වාමීන් වහන්සේ. ඒක තමයි දෝෂය. අපිට තියෙන්න ඕනේ හැකියාවක් මේ හිතවිලි තිබුණත් එකයි නැතත් එකයි කියන තැනට යන්න. ඒ නිසා යම් වෙලාවක හිතවිලි නැති සතිය හොඳයි. ආනපන ගෙවිලා විවේක වෙලා හිතවිලි නැති එක බලාපොරොත්තු වෙනවයි කියලා කියන්නේ මේ අස්වාභාවික දෙයක් බලාපොරොත්තු තියෙන. වරක හිතවිලි එනවා. අන්න ඒ වගේ හිතවිලි තිබුණත් කම නැතින බව දන්නවනේ. නැති වෙනකොට නැති බව දන්න දෙකටම ප්‍රශ්නයක් නැහැ. මොකද හිතවිලි මම නෙවෙයි. හිතවිලි මගේත් නෙවෙයි මගේ ආත්මයත් නෙවෙයි. අන්න එහෙම ඉන්නවනම් අපි හිතමු භාවනා කරගෙන ඉනකොට ඔන්න gediy ගහව නැගිටිනවා. දැන් වෙලාව ඉවරයි කැමරට යනවා. ඉතින් Taman අර ක්‍රියාව කරන ගමන් අර විවේකයේ වෙන්න බැරිද කියලා බලන එකයි තියෙන්නේ. නැගිටින ගමන. දැන් නැගිටින්න වෙලා කට්ටිය නැගිටිනවා. Tamanට නැගිටින. නැගිටින ගමන් අර විස්රාමයේ යුතෝ නැවතිල්ල නැවතින්න බැරිද? එතකොට මේ නැගිටින ගමන සතිය පවත්වන්න බැරිද? ඊට පස්සේ පිටිසේ යනවා දාහන ගන්න. තමනුත් යනවා. ගිහලා දාහන බෙදා ගන්න වළඳනවා. ඒ තේරම කරද්දි මේ කියන විවේකේ මේ කියන සතිය පවත්වන්න පුළුවන් නම් අර ඉඳගෙන එක තැනක කරනට වැඩිය ලොකු වීර වික්‍රමාන්විත භාවයක් අවශ්‍යයි අර වැඩ කරන ගමන් සතිය පවත්වන්නේ. ඒක තමයි ඊගව අභ්‍යාසය. හොඳයි ඒක නිසා එන්නේ එන්නේ එන්නේ ස්වභාවයෙන් අපිට අභියෝග ලැබෙනවා. ඒ හැම අභියෝගයකින්ම අර තිබුණු සත්‍ය පන්නරේ තියාගන්නවා. තිබුණු සත්‍ය විවිධාංගීකරණය කරනවා. එනේන දේ කරන ගමන් අන්තිමට ඉදිනදා ජීවිතේ සම්පූර්ණ ස්වභාවික ජීවිතය ගත කරද්දී ඒක දිහා සතියෙන් බලාගෙන ඉන්න. ඒක නිසා අර සෙන් බුද්ධ ධර්මයේ කතාවක් කියලා තියෙනවා. භාවනා කරන්න ඉස්සෙල්ලා කඳ කඳ තමයි. නමුත් භාවනා බුදුන්පත් වෙන අය කන්ද තවදුරටත් කන්දක් නෙවෙයි. මම භාවනාවෙන් පස්සේ ආයෙත් කන්ද කන්ද තමයි. ඒසම හරියට තමයි භාවනා කරාට පස්සේ අර විදිහට ආරණ්‍ය සීනාසනගත වෙන්න මොනවත් ඕනේ තමන්ගේ හිත දන්න මේ පේන්නේ මායාවක්. මේක හරහා දකින්න පුළුවන්. දැකලා තියෙනවා. දැන් මේක මායාව ආයෙ හරි ගිහිලා තියෙන ප්‍රශ්නේ නැහැ. නැත්නම් එක සැරයක් මණිකක් ගන්න කියලා අහුණා. අහුනට පස්සේ දන්නවා දැන් මණික මෙන්න මෙහෙමයි මේක වීදුරු කැල්ලක්ද ප්ලාස්ටික් කැල්ලක්ද මණිකක්ද කියලා දන්නේ. ඊට පස්සේ මණිකක් කරන්න කියලා අර මනුස්සය අර ප්‍රෝඩාවම කරනවා. කලබල වෙන්න දෙයක් නැහැ. දැන් තමයි දන්නවා ඉස්සර සැරේ අහුවෙලා තියෙන්නේ දැන් දන්නවා. දැනගතට පස්සේ අපි හෙට්ටු කරනකොට වීදුරු කැල්ලකට මිසක මණිකකට තියලා හෙට්ටු කරන්නේ නැහැ දැන්. ඒ නිසා මේක දැක්කට පස්සේ මේක අයින් කරන්න බෑ ආයි. ඒ දැකීම අපෙන් අයින් කරන්න බෑ ඊට පස්සේ බලන්න ඕනේ මේ දැකීම ආයශරයක් ඇත්තක් කරලා වෙන්නන්න දෙන්න හදන මේ කාම ලෝකේ එදිනදා ජීවිතය ගත කරන ගමන් සාමාන්‍ය පෞල් ජීවිත ගත කරන ගමන් මේකේ තියෙන හරහා දකින්න ගතිය බිඳ ගන්න නැතුව එහෙම ඉන්න පුළුවන්. එහෙම ඉඳලා තමයි සමහරට මාර්ගපරලාපින් පෞල් ජීවිත ගත කරනවා වෙළඳ ව්‍යාපාර කරනවා ඒ ඔක්කොම කරනකොට මේ එකකින්වත් අලුතෙන් කර්ම රැස් කරගන්නේ නැහැ. කරකල යුත් කරනවා. ඒක මේ සාමාන්‍ය අර විවේක පරිසරයක ඉඳගෙන සතිය වන්නවට වැඩිය ශ්‍රේෂ්ඨකමක් තියෙන්න ඕනේ. දක්ෂකමක් තියෙන්න ඕනේ. ඒ වගේ කාර්යචිවල ජීවිතයක් ගත කරන ගමන් සතිය වදන මම කියන්නේ ඒක පුළුවන් කියන එක. ඉතින් හැම වෙලාවෙම අතක් උඩ අතක් තියාගෙන මේ මැස්සෙක්වත් අහන්න නැතුව ඉඳගෙන නිශ්ශබ්ද තැනක භාවනා කරන එකම නෙවෙයි. අර හිත ඒක ඒක කරන්නේ ආධුනික කාලේ විතරයි. වාහනය පුරුදු කරන කාලේ සෙනඟ නැත්නම් අපි පුරුදු කරාට හැප්පෙන්නේ නැති වෙන්න පුරුදු වුණාට පස්සේ පාට දාන්න. පාට දාපම ආයෙ සෙනඟ ඉන්න තැන වල වාහන ගොඩක් තියෙන තැන් වල හප්ප ගන්න තු ගෙනියන එකයි තියෙන්නේ. ඒ නිසා ඔය ඔය ක්‍රමයේ කරගෙන යන් එතකොට හතරවෙනි ප්‍රශ්නයක් අහන්න වෙන එකක් නෑ මං හිතන්නේ. මේ ස්වාමීන් තුනෙන් නතර කර දැයි. ඉතිලා අහපු ප්‍රශ්නත් එක්ක බලනකොට මේ බොහොම ප්‍රාථමික මට්ටමේ ප්‍රශ්න තුනක් අහන්න ගියනේ. ස්වාමීන් වහන්සේ පළවෙනි ප්‍රශ්නේ ද සක්මන් භාවනාව ආරම්භ කරලා කරගෙන යන කොටත් ඒ වගේම පරියන්කේ වාඩි වෙන කොටත් ඊයින් පසු භාවනා කරන කොටත් යම් කිසි ප්‍රතිඵලයක් ලබා ගැනීමට ඒ කියන්නේ සතිය පිහිටුවා ගැනීමට වඩාත්ම සුදුසු ක්‍රමවේදයක් වෙනනම් ඒ කුමක්ද කොහොමද කරන්න කියන එක දැනගන්න. ඒක සඳහා ඇත්තටම එක වචනකින් එක සමීකරණයක එක රැයකින් එක බණකින් කරන්න බෑ. දැනට තමන් කරන්නේ කොහොමද? දැනට අත්දකලා තියෙන්නේ මොකද්ද කිව්වොත් ඔක ඩිංගත් අවදිනු කරලා දෙන්න පුළුවන්. කෙලින්ම ප්‍රශස්ත මට්ටමට යන්න බෑ. ඒ නිසා දැනට කරනකොට තමන් කොහොමද පරියන්කයට පෙළඹෙන්නේ? තමන් කොහොමද සක්මන්ට පෙළඹෙන්නේ? මොනවද අත්දකින්නේ කිව්වොත් ඒක තව දිනු කරන්න ඕන නම් අහගෙන ඉඳලා කරතයි. කියව නැතුව සම්පූර්ණ තපල් මාර්ගික ක්‍රමයට මේකේ මැප් එකක් හදලා පෙන්වන්න බෑ. දැන් කොහොමද කෙරෙන්නේ? දැන් දැන් කරන විදියට ස්වාමීන් වහන්සේ බොහෝ වේලාවක් යනවා තමන්ට යටිපතුල් වල සිහිය යම් වේලාවක් සුළු වේලාවක් පවත්වා ගන්න. හැම එකම තියෙන සිහිය වෙන පිටතෙන් වල. නමුත් දැන් තම ගොඩක් කල් සිහිය පිටුන එක දන්නේ නැතුව සතිය කියන්නේ මොකද්ද දන්නේ නැතුව ගත කරපු කාලේ මෙහිම ප්‍රශ්නයක් තිබුණෙත් නැහැ චෝදනාවක් තිබුණෙත් නැහනේ. දැන් සතිය පිරෙන්න උත්සාහ කරා. ඒක හොඳ දෙයක් නේ. දැන් හොඳ දේ කරලා දැන් ගොඩාක් වෙලා ගියාට පස්සේ එනවා මට සතිය පිටවන්න පුළුවන් පින තියෙනවා කියලා. හැබැයි වෙලා යනවා. ඒ වෙලා යන එක දැන් අපිට තියෙන්නේ මේ වෙලාව අඩුකරනද එනතන් ඉක්මනට මේ ප්‍රයෝජන ගැනීම සඳහා ක්‍රම වේදයක් මිස දැන් තමයි දන්නවා සතිය කියන එක හොඳ දෙයක් මම මේකට වෙලාව අරගෙන තියෙනවා මන්ට ඒක පිටවන්න පුළුවන් කියලා. මේ කාරණා තුන වෙන කාටවත් දෙන්න බෑනේ. ඒක දැන් තමන් අවබෝධ කරන තින් දැන් තියෙන්නේ මේක ඇක්සලරේට් කරන්න. ඒක විතරක් කරන්න එපා. භවනාදී විතරක් කවදාකවත් ඒ වැඩේ කරන්න එපා. මේ ලැබපු තුනට ගරු කරන්න ඕනේ. සතිය දන්න චෝනසේ සතිය කියන එකට වටිනාකමක් දැනගත්තා. ඒ වගේම මට මේක කර බැලීමේ ආසාවකුත් ආවා. කර බලාගෙන යනකොට ගොඩක් වෙලා ගිහිල්ලා කවන්න දැන් මට තේරෙනවා කකුල තියෙනකොට පෑගෙන හැටි, මිරිකෙන හැටි, උණුසුම් සිසිලස මෙන්න මේ වෙලාව එහෙම දෙන්න අපිට විනාඩි 20ක් 30ක් යනවා කියලා ඊට පස්සේ බලන්න ඕනේ දැන් පය තබන තබන වාරයේ Tamante එක උණුසුම ගති සිසිල් ගති විලුඹට වැටෙන ගති ඇඟිලි වලට වැටෙන ගති බර ගති හැලු ගති වැටෙනවනම් ඒ හම්බ වෙන කරුණු මේවට ස්වභාව ලක්ෂණ කියනවා ඒවට මේකටත් වැඩිය සාදර වෙලා මේකටත් වැඩිය වට ගරු කරලා මගේ මුළු ජීවිතේම හම්බ කර බෝධලයට වැඩි වටනවා මේ අස්පනා පිට මට පය තිනකොට පයේ වැටෙන ගතිය ඒ වගේම වම තිනකොට වමේ දකුණ තින දකුණේ ආන්න එහෙම ගරු කරන්න පටන් අරගත්තොත් වෙලා ගියාට කමක් නැහැ. ඒ තොරතුරු ටික, يعني පය තබනකොට දැනෙන තොරතුරු ටික මේ කියන වார்த்தාවට ඉතාම ආඩම්බරෙන් ඉදිරිපත් කරා. ඒ දේ ඉදිරිපත් කරන්නේ නැතුව මේක ඉක්මනට ගන්නෙ කොහොමදයි කිව්වොත් අර පාත්‍යගේ පිටර ගන්න ගිය කතාව <laughs> පතරන් කිකිලිගේ අප්පයි පුතයි දෙන්න එකතු වෙලා <laughs> මතකයි නේ? ඒ වැඩේ හරියන්නේ නැහැ. ඒ කිකිලි පෙරපිනකට ඇවිල්ලා තියෙන යා වරින් වර හැමදාම වෙල පිටරක් දාලා යනවා. වරින් වර රත්තරන් බඩ තට්ටක් දාලා යනවා. ඒ යැපෙන්න පුළුවන්. අව එක දවසේ බඩපල්ල ඔක්කොම ගන්න ගියොත් එනිසා භාවනා කරන්න යනකොට ওই ලබලා තියෙන කාරණා තුන මම මේ මට මේ මේ වෙලාවේ මට මතක් වෙච්ච තුන කිව්වේ සතිය ගැන නොදන්නන එක නේ සතිය දැනගත්තා. ඊටසේ දෙක මම මේක කර බැලීම මගේ ජීවිතේ පරම පවිත්‍ර වැදගත් දෙයක් බව තේරුම් ගත්තා. ඊට පස්සේ වේලාව දැම්මා. ඒකට කියනවා කුසල ඡන්දය. ඊට පස්සේ ඒකේ ප්‍රතිඵලයක් හම්බුණා. කල්පයකට හරි කමන්නේ හම්බුණාට පස්සේ ලැබිච්ච එක අගය කරන එකයි තියෙන්නේ. ලැබිච්ච එක අගය කරන්න කරන්න කරන්න ඒ ඒකට අපි කියන ධර්ම ගෞරවය කියලා. ඒ වගේම සක්කච්ඡාකාරීකම කියලා සකස් කර කරනවා නැත්නම් ආදර කෞරවෙන් නැමිෂිත කරනවා කියනකොට ඉබේම ඔය හමු වෙන්න යන කාලේ අඩු වෙනවා ඉන්න පුළුවන් කාලේ වැඩි වෙනවා ඊට පස්සේ ඒ එහෙම සතියෙන් හිටියට පස්සේ බොහෝ වෙලා යනකම් ඒ සතියේ ඒ සුවඳ මතකේ ඉතුරු වෙනවා. හරි අපි යනවා දෙවෙනි ප්‍රශ්නෙට. එහෙම ස්වාමීන් වහන්සේ දෙවෙනි ප්‍රශ්නේ මගේ ප්‍රශ්නයක්. පරයන්කේ වාඩි වෙලා සුළු වේලාවක් ඉන්නකොට নানা ප්‍රකාර වේදනාවක් පටන් ගන්නවා කකුලේ මගේ කකුලේ ස්වභාවික වේදනාවකුත් තියෙනවා. ඒකත් වැඩි වෙනවා. තුනට එකක් උගේ විවිධාකාර මම නොඑක ආකාරම උත්සාහ කරන එක එක තාලයට වාඩි වෙලා කරන්නේ සුළු වෙලාවක් ඉන්න බෑ ටික දැන් ටිකක් ඉන්න පුරු පුළුවන් වෙනකොට මම හිතන්නේ අර මලානික භාවය ඇවිල්ලා නිදිමත ගතිය එනවා මේක මගේ ප්‍රශ්නයක් මේක අරගත් මගේ තමයි පුතාගේ නම දාලා දැම්මට ඒක නෑ මේ අද එන අස්පනා අපිට දකින්න දේවල් නේ එතකොට බලන්න අර සක්මන් භාවනාවේදී ඔය දෙකට සාර්ථක උත්තරයක් තියෙනවා එහෙමයි සක්මන් භාවනාවේදී කවදාකවත් මේ මලානික බවක් කම්මැලිකමක් එන්නේ නැහැ. සක්මන භාවනාදී තියෙනවා. ඒ වගේම වේදනාව කවදාකවත් ප්‍රශ්නයක් නෙමෙයි සක්මන් භාවනාව. ඒ නිසා මේ භාවනා කරන කට්ටිය හුඟ දෙනෙක් මේ අමුඹ කන්නේ මේක හරියට ඉදව ගන්න දන්න තියෙනවා. ගහේ තියෙද්දි ඉදින් ඉස්සලා ගල් ගහලා කඩන කනවා. කිරිත් දාගෙන බන කරගෙන අඹුල් වෙලා දතුත් අහපාගෙන දඟලන. ඔක ඉදින එක තමයි සක්මන් භාවනාව. සක්මන් භාවනාව කවදාකවත් වේදනාවක් නැහැ. තියෙන වේදනාවක් නැති වෙනවා. ඒ වගේම නිදිමත ගතියෙන්නේ නැහැ. ඒක නිසා සක්මනට මීට වැඩිය ගරු කරන්න ඕනේ. ඒකල හිතන්න ඕනේ බලපං ඔය ඉඳගත්තන අතන රැකව මෙතන කැක්කෝ රිදෙන පැප්පු කෙක්කුම් පිපුරු. ඒක නිදිමත එන්නේත් නැහැ. ඒ නිසා හොඳට එහෙම සක්මන් කරන්න ඕනේ. සක්මන විනාඩි 35 40 පණින්න ඕනේ. ඊට පස්සේ හොඳට සක්මන් කරලා ගිහිල්ලා වාඩි වුණොත් කියන්නේ සාර්ථක සක්මනක් කියන එක මම මේ කියන්නේ වාඩි වුණොත් වාඩි වෙලා වේදනාව එන්න තියෙන කාලේ එන්න එන්න වැඩි වෙන්න පටන් ගන්නවා සක්මන සාර්ථක වෙන්න වෙන්න. ඒ වගේම සාක්මන කියලා කියන්නේ මේ කාර්යක්ෂම කරන එකක් මොබිලයිසින් එනර්ජි මේ ශක්තිය ඔක්කොම සක්‍රිය බවට පත් කරනවා නිදිමත එන්න තියෙන ඉඩ අඩු කරනවා ඒක නිසා පරියන්කයට ගිහිල්ලා විනාඩි 10ක් 15ක් 20ක් විතර කාලයක් අපිට හම් වෙනවා නම් වේදන නැහැ එච්චර තද බල නිදිමත නැති ඒ වෙලාවේදී හැකිතාක් දුරට මූල කර්මස්ථානේ මතු පිට ලෙස ලෙස ඉන්නතෝ කිඳා බස ගන්නවා කුණ්‍ය ගස ගන්න. එතකොට ওই ප්‍රශ්න දෙක නිකන් මග ආරෝගණ යනවා. ඒක නිසා මේ දෙකටම ප්‍රශ්න දෙකටම පොදු උත්තරේ මම දෙන්නේ සක්‍රීය සක්මන් භාවනාවක් තමයි. සක්‍රීය සක්මන් භාවනාව කෙරුවට පස්සේ මේ මේ වෙලා නැහැ කියන ප්‍රශ්නේ. එහෙම නැත්නම් වැඩි වෙලා ඉඳගෙන ඉන්න බෑ කියන ප්‍රශ්නේ. වේදනා ප්‍රශ්නේ, නිජමත ප්‍රශ්න ගොඩකට උත්තර හම්බ වෙනවා. ඉතින් දැනට නිචිපතා සක්මන පුරුදු කරගෙන තියනවාද? එහෙම නැත්නම් මේ චක්කුණ කොතෙක් දුරට තමන්ගේ භාවනා ජීවිතයට හඳුන්ලා දීලා තියෙනවා. තාක් ලැබෙන විදිහට සක්මන් කරනවා. ඇතුලේ පිටත් කරලා තියෙන සක්මන් ප්‍රදේශ. ඒක පුළුවන් තරම් රෙගියුලරයිස් කරන්න. හැමදාම වෙලාවක් තියාගෙන අමාරුයි. ජී ජීවිතේ කරන්න අමාරුයි. නමුත් ඒකට ගරු කරන්න. මේ වෙලාවේදී ඒක සඳහා සුදුසුම වෙලාව කියන්නේ කැමෙන් පස්සේ. නින්දට පෙර. මේ දෙක කෙරුවොත් ඒ දාන ටික හොඳට දිරවනවා. අනිතික පරියන්කයකට පෙර ඒ වගේම නිදා ගන්න යන්න ඉස්සෙල්ලා ටිකක් සක්මන් කරලා ගත්තොත් ඔක්කොම නිකන් ලෑස්ති කරලා දෙන ගතියක් තියෙනවා. අන්න ඒක අරතරන් අපිට ආනිසංසදායක දෙයට අපි මේ සැලසුමක් සහිතව උත්තරයක් දෙන්න ඕනේ හැමදාම ටිකක් සක්මන් කරන්න ඕනේ කියන එක. එතකොට ওই ප්‍රශ්න අනිතික ওই ප්‍රශ්න එක සැරේ විසඳෙන්නේ නැහැ තරම් බරපතල ප්‍රශ්න. නමුත් ටික ටික දිය වෙන්න පටන් ගන්නවා. දියාරු වෙන්න පටන් ගන්නකොට තමන්ගේ ක්‍රමවේදය පිළිබඳව තමන්ට විශ්වාසයක් එන්න පටන් ගන්නවා. අපි යනවා තුන්වෙනි එකට. පංචේත් නිවර්ණ ධර්ම ගැන අපි කතා පොත්පත් වලින් කියනවා. මේ පංච නිවර්ණ ධර්ම වලින් මම හිතනවා අපි මට පෞද්ගලිකව මේ බලපාන්නේ මේ තීන මිද්දේ කියලා. මේ තීන මිද්දේ කියන මේ මලානික නැත්නම් මේ කම්මැලි ගතිය එන එක වළක්වා ගැනීමට ධර්මයේ පැත්තෙන් ලබා ගන්න පුළුවන් උපදේශ මොනවද කියලා දැනගන්න කැමතියි. මම අරකම නැවත කියනවා සක්මන තමයි සාර්ථක මේක පරියන්කයට පෙර. පරියන්කයට ගියාට පස්සේ මෙනෙහි කිරීම. තීන මිද්දකින් ලෙඩේට බෙහෙත් දෙකයි තියෙන්නේ. එකක් පරියන්කට ඇනිසලා හොඳට ඇති වෙන්න සක්මන් කරලා තියෙනවා. අපි කියනවා උදාහරණයක් වශයෙන් පයක් වාඩි වෙනවා නම් වාඩි වෙන බලාපොරොත්තු නම් පය සක්මන් කරන්න. ඉතින් එතකොට හරි ලොකු කාලයක් ඉල්ලනවා අපි දැන්. ඉසරන වෙලාවක හම්බෙච්ච ගමන් ගිහලා බින්ද ගන්නද හිතන්නේ. උන්ටට මතක තියාගන්න ඒකෙන් බුද්ධි වෙන්න නෙමෙයි හම්බෙන්නේ බුදියන්න තමයි. දෙක ළඟ ළඟ යන්නේ. බුදු වෙනවා බුදි වෙනවා කියන එක. සක්මන් නොකර ගියොත් බුදි වෙනවා. සක්මන් කරලා ගියොත් බුදු වෙනවා. ඒකේ පරියන්කයට පෙර. පරියන්කයට ගියාට පස්සේ මෙනෙහි කරනවා කියන එක අහලා තියෙනවා. මෙනෙහි කරනවා කියලා කියන්නේ නම කියලා කතා කරනවා කියන එක. ආශ්වාසය කරන වෙලාවේදී හිතින් මෙනෙහි කරන සද්ද කරනට මේ ආශ්වාසය. මේ ප්‍රශ්වාසය. තමන්න තේරෙනවා නම් මේක සීතල වෙලා, කම්මැලි වෙලා, මිද්ද භාවයට මිදෙන බවට එනවනම් එක මේ ආශ්වාසයක් දෙසරයක් මෙනෙහි කරනවා. ආශ්වාසය කියන ඇතුල් වෙනවා, ඇතුල් වෙනවා. පිට වෙනකොට පිට වෙනවා, පිට වෙනවා. තවත් දිගට එනවනම් ඇතුල් වෙනවා, ඇතුල් වෙනවා, ඇතුල් වෙනවා. පිට වෙනවා, පිට වෙනවා, පිට වෙනවා කියලා එක හුස්ම දෙපාරට, තුන් පාරට, හතර පාරට මෙනෙහි කරනකොට අර හොද්දක් කාල් ගන්නවා වගේ කැටි ගහින්නේ නැහැ. ඇඳි නොගා හදන හොද්ද කැටි ගහනවනේ. කැටි ගහනකොට හොඳට හැඳි ගන්නකොට වගේ මේ භාවනා කරනකොට නිදිමත තියෙන එකන මෙනෙහි කිරීම කරන්න ඕනේ. මෙනෙහි කිරීම කරනකොට ඕනට වැඩිය මෙනෙහි කරන්නත් හොඳ නැහැ. එතකොට මේක සමාධිය කඩලා දානවා. ගාහනට අවශ්‍ය මේ ලිපට අවශ්‍ය දර දාන්න වගේ මෙනෙහි කිරීම කරනකොට තමන්ට පදම අහු වෙන්න පටන් ගන්නවා. ඒක සමානට සක්මනේදිත් අවශ්‍ය වෙනවා මෙනෙහි කිරීම. ඒක නිසා මේ මේ මේ කුසීත ගතිය එනකොට ලැජ්ජ වෙන්න කාරණා ටිකක් තියෙනවා. මොකද ඒ කුසීත ගතිය නිදිමත ගතිය එන්නේ ලෙඩක් නැති වෙලාවට. සද්දයක් නැති වෙලාවට. කිසිම බාධාවක් නැතුව සියල්ල හරි ගිය ගමන් ටක් ගාලා නිින්දෙන් ඔක්කොම හොරගම් කරගෙන යනවා. කියන්නේ ගියක් හදලා බඩු කොපුව ගෙදර ගෙදර ගෙනත් දාලා ඔක්කොම ගේ ගුරුබාන දාපු දවසේ ගේ කඩන්න ගියා. ඒ නිසා බුදුරජාණන් සඳහන් කර තියෙන නිදිමතට ඇතුළත හොරයි කියලා. නිදිමතක් එන්නේ හිතේ කනගාටු තියෙනකොට. දති කැක්කුම් තියෙනකොට, ශබ්ද ඇහෙනකොට, වේදනාව දෙනකොට. ඔක්කොම නැතුව හරි ගිය දවසේ මේ කඩලා යනවා. ඉතින් එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේ හිත අපිට කොච්චර චාප චපලගම් කරනවද චාටු ගති පෙන්නන එක්ක කකුල රිදෙනවයි කියලා බෑ කියනවා. කකුල රිදෙන්නේ නැතිකොට නිදාගෙන බෑ කියනවා. කවදාවත් මැද නතර වෙන්නේ. එක්ක මේ පැත්තට දුවන එක්ක මේ පැත්තට දුවන. අන්න ඒක බව දැනගත්තට පස්සේ තේනවා මේ හිත කවදාකවත් මේ අභිවෘද්ධියක් පිණිස අත්ත කුසලයක් පිණිස අත්ත සිද්ධියක් පිණිස කටයුතු කරන්නේ නැහැ. එයා දඟලන්න තමයි කටයුතු කරන්නේ. නිවීමට කටයුතු කරන්නේ නිවීමට ප්‍රයෝග කරන්නේ. අපේ මේ ශාසනය අපිට තියෙන සක්මන් භාවනාව සහ මෙනෙහි කිරීම තමයි නිදිමත ගතියට උත්තර වශයෙන්. මම හිතන්නේ අද අපේ ධර්ම දේශනාවට අපි ඔය ටික සාකච්ඡා කරන්න බලමු. කොහොමද ප්‍රශ්න තුන හොඳයි මොකද මේ අලුතෙන් පටන් ගන්න අයට ලොකු ලොකු ප්‍රශ්න ආපුවම තේරෙන්නේ නැහැ. මෙහෙම කරපුවාම ටික ඇඟට ලේවුන ගතියක් තියෙනවා. අපිටත් තියෙන ප්‍රශ්නේ කියලා. අවසන් ස්වාමනල්. පාරියංක භාවනාවට ගියාම සමහරක් වෙලාවට ඇස් දෙක වහගෙන පහත පහසෙන් වාඩිලා ඉන්නකොට ඉගෙන ඉන්නකොට සුදු පාටට දැන් දියවිච්ච රවුමක් වගේ දකිනවා. සක්මන් භාවනා කරලා ගියාම ඒක ඉතා සාර්ථකව දකිනවා. එතකොට ඒක දිහා ක්‍රියාශීලීව බලා සිටිනවා. ඒක සරින් සරි නැති වෙන්නත් යනවා. ඒකත් ආපහු එය ඉතින් ගන්නත් පුළුවන්. එතනින් එහාට ඊට පස්සේ ආනාපාන සති භාවනාව කරන්න හිතෙන්නේ නැහැ. ඒක වැරද්දක් තියෙනවා. ඒ කියන්නේ නැවත වශයෙන් කියනොත් තම වාඩි වෙලා ආනාපාන සතිය කරගෙන යනකොට මේ සුදු ආලෝකයක් පහළ වෙනවා. ඊට පෙර සක්මන් භාවනා කරුවට පස්සේ ඉක්මනින්ම ඒකේ ඇති වෙනවා. එතකොට ඒකෙම සිටින්ද සිටිනවා ඒ තනිකමකුත් තේරෙනවා බත් ඒ ඒක විනෝදයකුත් තියෙනවා තනියෙන්නුත් නෑ. ඒ සුදු රාමත් එක්ක ක්‍රියාශීලීව බලවල සිටිනවා ආනාපාන සතියේට යන්න හිතෙන්නේ නෑ. ඔව් ආනාපාන සතිය යන්න ඕනකමකුත් නැහනේ. ඒ කියන්නේ හිත නන්නත්තර වෙලා නැහැ. හිත ඇතුලේ නතර වෙලා තියෙන්නේ. ඒ නිසා මේක මේකට නිමිත්තක් කියලා කියන්න පුළුවන් කියන්න බෑ. නමුත් ඒක ඉල්ලලා ගත් එකක් නෙවෙයිනේ. තමයි තියෙන්නේ මේක හිත නතර වීම පිණිස. හිතට මුල් බැස ගැනීම පිණිස සතිය ප ဋ ාණය පිණිස පිහිටින් පිණිස හේතු වෙනවනම් ඒක දිහාම බලන්නේ ඒකට අමතරව ආනාපානයක් අපේක්ෂා කරන්න එපා. කරපු ගමන් මේකට අභියෝග වෙනවා. ඌමනාලාට ඒක හිතලා ගන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැද්ද ඒක? නෑ හිතලා ගන්න අවශ්‍ය වෙන්නේ. හිතලා ගන්න ගියොත් ඒක සංස්කරණයක් වෙනවා සංස්කාරයක් වෙනවා. ඉබේ එනකන් ඉන්නවා. Taman ඒ වෙලාවට බලන්නේ කය දිහා. මම දැන් මෙතන ඉන්නවා කියන මේ කායනුපස්සනාව ගොරෝසුර තින කය අද්දක වහගෙන Tamanගේ හිත පිට ගිහිල්ලා නෑ. එතකොට මොකද්ද කරන්න කියලා සැකයක් ශ්‍රද්ධාව අඩුකමක් ආවොත් කය දිහා බලනවා. මේක වඩා හොඳයි. මේක හිතේ පිරිසුදුකමක් මේ පෙන්වන්නේ. ඒකට මේ පෑදීදියට බොරදිය දාන්න එපා, ආනාපානෙ දාන්න යන්නත් එපා. අදිෂ්ඨාන කරලා බලන්න කොච්චර වෙලා කිසිම බලපෑමකින් තොරව මේ தත්ත්වය නඩන්තු කරන්න පුළුවන්ද කියලා. එහෙම ඉන්න කාලය ඇතුළත තමන්ගේ ප්‍රයත්න මොකුත් නැත්තම්, ප්‍රාර්ථනා මොකුත් නැත්තම්, සකස් කිරීමකුත් නැත්තම් ඒ තාක් ඒක හොඳයි. මොනාරි ප්‍රයත්නකින් ගන්න දේ බාලයි. ප්‍රාර්ථනාවකින් ගන්න දේ බාලයි. සැලසුම් කරෙන් ගන්න දේ බාලයි ස්වභාවයෙන්ම එන දේ කෙලෙස් වලින් රහිතයි නම් ඒක සාතික වෙන්න ඕනේ ඒක සතියෙන් මේ සම්මානය ලැබනවා නම් පුළුවන් තරම් යන්න දෙන්න එතකොට ඒක විටින් විට ඇවිල්ලා යනවා කමන්න ගියාට පස්සේ හිත මේ අපේක්ෂාවෙන් මෙතන ඉන්නවනම් ප්‍රශ්නයක් නැහැ හිත නන්නත්තර වෙනවනම් ශරීරය ඇතුළත විතරද ඉන්නේ පිට යනවා කියලා බලන්න පිට ගියොත් පාලනයකින් තොරයි වාහනේ බ්‍රේක් අහන්නේ නැහැ ඇඟ ඇතුලේ නම් ඉන්නේ කරබල වෙන්න දෙයක් නැහැ. ඊට විනාඩි 5කට පස්සේ ඒ මොනවත් නැතු වෙනවා. ඊට පස්සේ තමන් තනියෙම ඉන්නවා. ඊට පස්සේ يعني නිදිමත වගේ හිතෙන ඒනට හිත දන්නවා අවදීනුත් තියෙනවා. ඒකෙදි අවදි භාවය මෙනේ අවදි භාවයට දෙන උත්තරේ තමයි අපි හිතමු අපි හැමදාම හීනෙන් පියාඹනවා කිය. අපි හැමදාම හීනේ උඩින් යනවායි කියලා හිතමු. එහෙම කෙනෙකුට හීනේදී දැනගන්න පුළුවන් නම් මම මේ ඉන්නේ හීනෙන් කියලා ඇත්තටම පියාඹීමේ ශක්තිය ලැබෙනවා කියලා කියනවා. මම නැවතත් කියනවා යම් කිසි කෙනෙකුට කියනවා හීනේදී ඇවිදින්න පුළුවන්, වතුරේ ඇවිදින්න පුළුවන්, උඩින් යන්න පුළුවන්, පියාඹන්න පුළුවන් ශක්තිය තියෙන කේවා සාමාන්‍ය හීනවල පේනවනේ. නමුත් ඒලයි හීනයක් බව දන්නේ නැහැ. යම් කිසි කෙනෙකුට පුළුවන් නම් ඒ වෙලාවේ හීනට අවදි වෙන්න ඔය අභිඥා පහම හම්බෙනවා කියලා තියෙනවා. අපිට ප්‍රශ්න වෙලා තියෙන්නේ ඒකට ඉනිමක බැඳ ගන්න විදියක් නැහැ. පාලම ගහ ගන්න විදියක් නැහැ. ඒ නිසා අදිෂ්ඨාන කරන්න කියනවා රෑ හීනෙන් හීනෙක ඉන්නකොට මට මේක හීනෙක ඉන්න බව දැනෙන්න ලැබේවා කියලා. ඒ වගේ තමයි හිතට කෙලෙස් නැතුව නිකන් කිරණ ගතියට වැටෙනවනේ. කිරණා වගේ මිදෙනවා කියලා කොට කියන්නේ මිද්ද කියන එක. අන්න ඒ වෙලාවදී ඒකට අවදි වෙන්න පුළුවන් නම් කුසීත වෙලා කියන්නේ මේ ගුලි වෙන්නේ නැතුව අවදි වෙන්න පුළුවන් නම් හොඳට දැනගන්න පුළුවන් මේ උනන්දු කරන අවදි කරන මොනවා තිබ්බ සංසාරේ. තණ්හා. දැන් මෙතන තණ්හාව නැහැ. එතකොට හිත පනිනව නිදිමත හරහා. නිවනට යන්නේ ඒක ඒක ස්ලිප් කරනවා ඒක පට්ටිපනිනවා ඒකට අවදි කරලා දෙනකොට තේරෙනවා මේ හිත උඩින් එකක් කරනවා යටින් එකක් කරනවා දෙකෙන්ම සංසාරයි උඩින් කාමයට බඳිනවා යටින් නිවනට යනකොට හරස් කපනවා අරස් කප කප පිටපන්නනවා. මේ දෙක දකින්නකොට තියෙන උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි මේ කවන්නේ පොවන්නේ මෙයාට නේද කියලා. දැනගෙන හෝ පරිඋත්හාන කෙලෙස් වශයෙන් හෝ අනුසය කෙලෙස් වශයෙන් කවම දාකවත් නිවන එනකොට උනන්දු වෙන ගතියක් හිතේ නෑ. ඒ නිසාම කම්මැලිකම එනකොට නිවනේ සේයාවක් තියෙනවා ඒතන. නිදිමත එනකොට දන්නවා මේ නිවනට යන ගමන වළක්වන්නයි මේ. මට මේකට අවදි වෙන්න බැරිද? ඒ අවදි වීම සඳහා ගන්න ප්‍රයත්නේ හරහා මේ ලැබිච්ච දෙයට අයිතිවාසිකම කිව්ව හැකියි. ලැබිච්ච දෙයට බුද්ධියට සින්න කරගන්න පුළුවන්. නැත්තම් අතින් ගිලීලා යනවා. හැබැයි ඒක ප්‍රයෝගශීලීව කෙලස් කොච්චර ප්‍රයෝගශීලීද කොච්චර චපලද කොච්චර මායාකාරීද ඒහා සමාන කට්ටකමක් තියෙනවා. ඒ තමයි යෝනිසමනසිකාරය කියලා. බොහොම රැඩිකල් රිෆ්ලෙක්ෂන් එකක් තියෙන්න ඕනේ. උඹ ගහන දහංගට ඔල විදියටම මාත් ගන්න. උඹ සාමාන්‍ය යුද්ධයට આવොත් මං යුද්ධ දෙනවා. උඹ ගරිල්ලාවට આવොත් මං ගරිල්ලා වලින් ගන්න. ගරිලා යුද්ධ ක්‍රමයට එනවයි කියලා මේ කෙලස් එක අර තමන්ගේ තියෙන මේ ප්‍රයෝග ඥාන අවදි කරන්න ඕනේ. අවදි කිරීම තමයි මේ නින්දට ඒක නිදිමත වේගෙනට ඇඟට කිරන්න අරිනවා. බලනවා මේකට අවදි වෙන්න බැද්ද කියලා. එතකොට ඉබේම ඇඟත් ඍජු වෙලා හිතත් අවදි වෙලත් එනවා. ඒව ඇත්තටම දෙවන්නේගේ කිසිම සහයෝගයක් එකට නැහැ. සාකච්ඡා කරන්න විතරක් පුළුවන්. ඒ ඒ සක්නිදි තමයි තනියම. ওই තෙල්ලම තමයි මරණ මොහොතේදී වෙන්නේ. ওই සෙල්ලමයි ලෙඩ වෙනකොට වෙන්නේ. ওই සෙල්ලමයි වයසට යනකොට වෙන්නේ. මේ කිර කිර ඉන්න එකයි තියෙන පැත්තකට. හත්ත පහකට හොරියයිච්ච බල්ලෙක් ගන්න කවුරුත් ගණන් ගන්නෑ. එදාට සෝරි තමයි. ඒ දැන් හයිය හත්ති තියෙනවා මේක පුරුදු කරගත්තොත් ආ එදාට එන්නේ මේ රිහර්සල් කරලානේ තියෙන්නේ. පුරුදු කරපු එක එදාට කරන එකයි තියෙන්නේ. නොමරි මරනවා. නොමර මරනවා. ගරු ස්වාමීන් වහන්සේ අවසරයි. ස්වාමීන් වහන්සේ මම කුඩා කාලේ ඉඳන් භාවනා ප්‍රගුණ කරලා තිනවා කරලා දික් කරනවා දිගටම මම ටිකක් මැදි වී වගේ නම් භාවනාව ටික කලක් ඉඳන් කරනකොට කරනකොට ওই ආනාපාන සතිය තමයි වැඩිවේ මෛත්‍රී භාවනාව විනාඩි දෙකක් විතර කරගෙන යනකොට ආනාපාන සතියට ඉබේටම හිත නැඹුරු වෙනවා පස්සේ ඒ කියන්නේ මෙනෙහි කරනවා දවසක් මේ ළඟදී විච්ච දෙයක් නෙමෙයි මේක මේ ඉස්සර වෙච්ච දෙයක් එහෙම භාවනා කරගෙන යනකොට නිකන් ඇඟ සීතල වෙලා රයිස් කන්දක් වගේ සිතට ඇති වෙලා මුළු ඇඟම සීතල වෙලා මේ හදවත නිකන් අහසට පැන නැගුණා වගේ නිකන් දැනුණා නිකන් මම ඒ ගණන් ගත්තේ නෑ නමුත් මම ආනාපාන සතියෙම තමයි මම හිත පිහිටුවා ගත්තේ එහෙම ඉන්නකොට මේ මට ටිකක් වෙලා නැවත දැනුණා මේ මම දැන් ආයි නැවත එන්න ඕන නේද කියන එක හදවතට කියලා මට හිතුණා. ඉතින් ඒ වෙලාවේ මම ටක් ගාලා මට දැනුණා මම මගේ ශරීරෙට නැවත ආවා කියලා. ඊට පස්සේ ඒක දවසක් වෙච්ච සිද්ධියක්. ඊට පස්සේ නැවත ওই විදිහට භාවනා කරනකොට නම් එහෙම වුණේ නැහැ. ඊට පස්සේ මට පේන්න පටන් ගත්තා මේ මේ ආනාපාන සතියෙදිම අර ගැටීම අර පිම්බීම හැකිලිම නෙමෙයි අර මේ ආනාපාන සතියේ හුස්ම ඉස්සරට ගන්න එකයි පහළට ගන්න එකයි දැන් මෙනෙහි කරේ දිගටම කරගෙන කරගෙන යනකොට දැන් ඒව සීතල වීම ඒව මුකුත් නැහැ ඊට පස්සේ හිත සමාධි වෙලා නිකන් එක අරමුණක පිටලා නැතුව වගේ ගියා මුකුත් දැනුත් සමහර වෙලාවට ඕන වෙලාවක භාවනා කරනකොට ඒක සමාධි වෙනවා. සමාධි වෙලා මේ හොඳට සිටි ඉන්නෝ විත්‍ය තේරෙනවා. නමුත් අර අරමුණේක පිහිටලා ඉන්නියක් තේරෙනවා. ඒ වුණාට අර නිකන් මේ අර නිකන් මේ හොඳ මේ මේ වෙලාවට පහළ වෙනවා කම්ප ශ්‍රද්ධාවක්. ඒ ශ්‍රද්ධාව වැඩි වෙන තරමට ඇහැට කඳුළුත් දෙන ගතියක් තියෙනවා. ඇයිද දන්නේ ස්වාමීන් වහන්සේ? භාවනා කරනකොට මේ විදිහට දෙයක් මට අර චිත්ත ප්‍රීතියටද එහෙම වැටෙන්නේ කියලා මට හිතෙනවා. ඊට පස්සේ ඔහොම දිගටම කරගෙන යනකොට තායි දවසක ඒ මුකුත් නැහැ ඊට පස්සේ. ඊට පස්සේ ඉතින් හිත ගැන බලන්ඩ ඊට පස්සේ මෙනෙහි කරන්ඩ පෙළඹුණා. ඒ ගැන නැවත නැවත බල බල හිටියා. ඉන්නකොට කිසිම දෙයක් මම දැක්කේ නැහැ. එහෙමම එහෙම සමාධි වෙලා ඉන්නකොට නිකන් අර එක චිත්තක්ෂණයක් වගේ හේමම ඉන්නකොට මේ නිකන් අමුතු උනා වගේ මොකද්ද කියලා මට තේරෙන්නේ නැහැ. ඒකයි ස්වාමීන් වහන්සේ මම දැනගන්නේ. ඔය ඒකෙදී අර අර ප්‍රශ්නය වගේ මම අහන්නේ අරමුණක් සහිතව කියන්න පුළුවන් වචනයක් සහිතව දන්නා වූ සතියද හොඳ අරමුණක් නැති කියන්න බැරි අතරමං වුණා වගේ ඒ තමන් දන්නවනේ සතිය තියෙනවයි කියලා. මෙන්න මේ සති දෙකෙන් කොයි එකද වඩා විකෘෂ්ඨ වඩා හොඳ එක කොයි එකද කියලා මම දැනගන්න කැමතියි. අරමුණක් සහිත නිමිත්තක් සහිත කියන්න විස්තර කරන්න පුළුවන් තැනද හොඳ අරමුණක් නැති කියා ගන්න බැරි තනි වුණා වගේ ඒ තියෙන සතියද හොඳ දෙකේ කොයි එකද වඩා හොඳයි කියන්නේ අර අරමුණක් නැති එක අරමුණක් නැති නැහැ ස්වාමීන් වහන්සේ අරමුණක් තියෙනමනේ දැන් හිතනවනේ කොහොම හරි ආනාපාන සැනියට හිතලා ටක් ගාලා විනාඩියක් විතර අරක අමතක වෙලා ආයි නැවතත් එන්ට එනවා. ඒ අමතක වෙන තැන මම මම නිර්වචනය කරන්නේ අරමුණක් නැහැ, නිමිත්තක් නැහැ, මමෙක් නැහැ, මාන්නයක් නැහැ, මොකක්වත් නැහැ. ඒක නැති වෙනකොට ආයෙ මමෙක් වෙනවා, නිමිත්තක් වෙනවා, ආනපාන වෙනවා, ඔක්කොම වෙනවා. මේ දෙකෙන් කොයි එකද හොඳ එක? හොඳ එක අරක. අරක කිව්වම නැති නැති වෙන එක. ඉතින් එහෙනම් ප්‍රශ්න ආන්නේ මොකද? <laughs> ඉතින් මම ඒ වෙනාට දන්නේ නැහැ ඉතින් එහාට යන්නේ මොකද්ද කියලා දන්නේ. ඉතින් ඉතින් නම් මම ආපහු අර ආපස්සට යනවා. එතනින් එහාට යන්නේ අන්න අර නිමිත්තක් නැති එකට කෙලසපු නිසායි. ඒකට නම්බු කරපු නැති නිසා. ඒකට ලෑස්ති වෙලා යන්න. මට දැන් ඒක දිහා බලන් ඉඳි ස්වාමීන් වහන්සේ කියන්නේ බලන්න මම එක් නෑ ඒකකුත් නෑ එතන. මම නැති වෙච්ච තැන එක වෙන්නේ. ඒකට ලෑස්තිලා යන එක වෙන වචනයක් කියන්න ධර්මයක්. ඔකට තියෙන ඔකට ලෑස්තිලා යන්න ගියාට පස්සේ තේරෙනවා ඉදිරිය කියන්නේ ඒක තමයි. මෙතෙක් කෙරුවකට පයින් ගහපේකනේ. ඔය ඉතින් බය වුණානේ ස්වාමීන් වහන්සේ ඊට පස්සේ මොකක් වෙයිද කියලා දන්නේ නැහැ. මං කිව්වේ අපිත් එක්ක බෑ කිව්වේ. ඔය දැන් වචනෙට කිව්වට ඔච්චරකල් ලෝක ගරු කරලා නැහැ. දැන් මම කියන්නේ කමඨාන සුද්ධ කරලා දෙන්නේ මෙතෙක් කරපු භාවනාව හොඳම කෑල්ල තමයි ඒ ස්ලිප් කරන තැන. දන දන ගිලක පාට නැත්තන ගිල ආය දන දන එනවනේ. මෙන්න මේ දන්නේ නැති තැන තමයි හොඳ චීස් කෑල්ල. අනිත් දවසේ යනවනේ ඒකටම ලෑස්ති වෙනවා. ඒක දිහා බලන් ඉන්න කියලාද ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියන්නේ? ඒකට කෙනෙක් නෑ එතන. එහෙම එකකුත් නෑ. අත ඒ ලෑස්තිලා යන්න කියලා මං කියන්නේ. මොකද ඒ වෙලාවට උට කරන්නේ? කරන්නේ නැතුව ඉන්න එක තමයි. මොනවද නොකර ඉන්නේ. එතකොට හිත කො? ඒක තමයි ප්‍රශ්නේ. ඔය අහන හිත නැති කරන පච කරන්න තමයි අපි හදන්නේ. ප්‍රශ්න අහන තැන මූලෙම නැති කරන්න හදන්නේ. ඒක නැති වෙයිද? ඒක තමයි බලන්න කියන්නේ. ගිහිල්ලා බලලා ටික දවසක් කරලා ආයෙවිල්ලා මට කට උතර දෙන්න. එතකොට නම් මට ගිය හැකි කෙල් ගහ ගන්න දෙන්නේ, පොල් ගහ ගන්න දෙන්නේ. දැන් කෙරුවේ ඔතෙක් කල් ඔකට බය වුණා. ඔක වැරද්දක් කියලා හිතුවා. ඔක ඉක්කොල යන්න හිතුවා. කවදාවත් ඔක අගය කරලා නැහැ. ඒක ওই වචනවල තියෙනවා මේ වචනේ. දැන් අගය කරනවා. අගය කරලා කියනවා මට මේ මේ ජීවත් වෙලා ඉඳදී මම මේ ලෝකෙන් අයින් වුණා. මම මේ ලෝකෙන් විමුක්තිය ලැබුවා. නමුත් ඒක මට පේන්නේ දරුවන්ගෙන් වෙන් වුණා, වස්තුවෙන් වෙන් වුණා, නම්බුවෙන් වෙන් වුණා කියලානේ. එහෙනම් කියලා වුණා තමයි. ඔය සීරම ඉන්නකම්ම නිකන් හැවහැලියා වගේ, තරපේක හැවහැරියා වගේ අයින් කරන්න. උදේර කියලා ගහන කෙල ටික වගේ අයින් වෙනවා. අයින් වෙනවා. නමුත් ඒකට බයයි. ඒකට කියනවා fear of freedom කියලා. දැන් මට ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දේශනා කරන හිතනම ඉන්න කියලාද? ඒක බල බල ඉන්න කියලාද? එහෙනම් තේරෙනවද? නෑ. දැන් එතකොට එතන බලලා දැන් දැන් දකින්නවා දකින්නවා කියලා එතන දැන් මුකුත් නැහනේ. ඒක තමයි කියන්නේ. එතන තමයි ඵලයන් කියන්නේ. එතෙන් තමයි තල්ලු කරලා. ඉතින් මම තවත් කොච්චර යන්නද? එතෙන් දැම්මට පස්සේ අගාදේ වගේ කල්දිසක් අඩියක් නැහැ. යන්න විතරයි පුළුවන් එන්න වෙන මිනිහ. The old frog, frog, old pond jump into the no, old frog jump into the old uh, pond That's it. Frog jump into the oil pond, plop. දැන් මේක ගොඩ එන්නනේ හදන්නේ ගිහිල්ලා මේ අලි වඟුලක් උනේ අරගෙන ආව ඔක්කොම සබ්බදැරීමේ බූදලෙයි නම්බුනාම ටික ඔක්කොම නැති වුණානේ දැන්. ඉන් එහා පැත්තට යන්න හදන්නේ මේක ආපහු ගන්න පොදියේ. මම දෙන්න නෙමෙයි හදන්නේ මම තල්ලු කරන හදන්නේ නාසමා පෝ කියලා හැන්දි ගෑවිලාම යන්නයි ක්‍රමයේ කියලා දුන්නා. හරි දැන් එතන ඉන්නකොට දැන් එතකොට මොකද්ද මම දැන් මෙනේ කරන්නේ? කිසිම අයිතියක් නැහැ ඔය ටික කරන්නේ නැතුව. ඔය කල්පනා කරන්න නෙමෙයි මන් දුන්නේ කරන්න වැඩක්. බලබල ඉන්නෝ. එහෙනම්. ඒක අයිනස්. මම හරි කැමති ෆයිට් එකට එනවා. බලබල ඉන්න ඕන මේ ඔයක කරන්න ඕන. මෙතෙක් කල් කරපු නැති පැත්තක් නේ මම දැන් කියලා දුන්නා. කෙරුවට පස්සේ ওই මිනිස්සේ ආයේ ඉන්නේ නැහැ මයි ගාවට. එහෙම. එච්චරයි. එහෙමයි සර්. ඔය මිනිස්සේ අම්බරලා කෝවේ දාලා අනලා ගන්නේ මම. ඔල් කටුලින් ඇදලා ගත්ත ගම්බ ගැරඩිය. හැබැයි ඒක මෙහෙම කරන නිසා තක් ගන්න නැතුව ගිහලා ආයෙ ආවා. විනාඩියක්වත් හිටියේ නැහැ. නැවත හැදෙන්න අරින් නැවත නැවත හැදිලා ඔන්න ඕක තමයි මට එන්ලාජ් කරගන්න ඕනේ. අවදි වෙන්න ඕනේ. අප්‍රමාද වෙන්න ඕනේ. Vigilant, diligent. ඒකට ගියාට පස්සේ තේනවා මේ නිවන කියන එක මේ ලෝකෙම තියෙන එකක් මරණයෙන් පස්සේ නෙවෙයි. මේක මෙතෙක් කල මේකට පයින් ගැහුවා අපි. අපිට උගන්වලා තියෙන ක්‍රමයේ කිසිම තැනක ඔකට අගේ කරන්න අපිට උගන්වලා නැහැ. නමුත් නිවනත් පතනවා. දැන් ওই දෙක කනෙක් කරලා බලන ඔන්න ප්‍රතික්ෂේප කරපේක තමයි අපිට අවදි වෙන්න ඕන. දැන් ඊටු ස්වාමීන් වහන්සේ මම ආපහු ආනාපාන සතිය වඩලා ආයෙත් අද ඉපදිච්ච මනුස්ස ළමයෙක් වගේ පටන් ගන්නවා. පටන් ගන්න ගෙවිගෙන යනකොට තේරෙනවනේ. ආ දැන් දන්නවා මෙයාට කිට්ටු කරන්නේ දන්නේ නැති තැන. දන්නා තැන සිට නොදන්න තැන. ගොරෝසු තැන සිට සියුම් තැන. මම ඉන්න තැන සිට මම නැත්තැන. කියන්න පුළුවන් තැන සිට කියන්න බැහැ. ඉතින් යනකොට හා දැන් අට සාර්ථකයි. හරි. මේකට 100 100ක්ම මට මේකේ ඉඳ ලැබේවා කියලා. ආ එහෙම අදිෂ්ඨාන කරගෙන ඒකෙම ඉන්නවා. අදිෂ්ඨාන කරන එකත් නරක නෑ. නොකරත් ප්‍රශ්නයක් නෑ. ආ හා. දැන් ගිහිල්ලා තියෙන එකක් නේ මම මේ කියන්නේ. ඔව් ඔව්. අලුත් දෙයක් නෙමෙයි. හා හා. තේරුණා වගේ නිකන් ආහා කියන්නේ. ආ නෑ ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ තව ටිකක් ඒක ඇතුළට යන්න ඕන. එච්චරයි. බලන්න තව ටිකක් දෙන්න. කවුරුත් කිව්වට හරියන්නේ නෑ. ඔව් එහෙමයි ස්වාමීන් වහන්සේ. තමන්ම කැප කරන්න ඕනේ. ඒක තමයි අර සස ජාතකයේ 하ව පනිනවනේ ගින්නට. වරුණගේ බඩගින්නේ නිවන්නේ. ඒ වගේ මේකට පයින් එකයි තියෙන කම්මෝ ගෝචිකාගෝ කියලා. තාජා හෝ මා හෝ ගංගා හෝ කියලා පයින් එකයි තියෙන්නේ. පැන්නට පස්සේ ගොඩ එන්නේ යන මිනිහ නෙවෙයි. ඒක විතරක් මට කිය හැකි. ඊට පස්සේ ගලේ ගැහුවොත් මරන්න බෑ. that you can survive through the death. නිින්ද හරහා ජීවත් වෙන්න පුළුවන්. ඔය මොනවා පෙරළුණත් ඔය කියන தත්ත්වේ පෙරලෙන්නේ නැහැ. මොකද ඕකේ මොකුත් නැහැ. ආ නෑ ඔව් නෑ තමයි මුකුත් මේ ඒ වුණාට මේ මේ මට ඊළඟට මොකද්ද කරන්න කියලා මම ඒ මම අහන්නේ ප්‍රශ්නේ හිතෙනවා මම ඒ ප්‍රශ්නේ අහන්නේ අපි මම පච කරන්නයි යන්නේ ආපස්සට යන්න නරක ඇනේ ස්වාමීන් වහන්සේ බායි නැවත ආනාපාන සතිය කරන්න ඕනද අර තමයි මෙතෙක් කල් ගියේ ඔව් මම කරන්න හදන්නේ තල්ලු කරලා දාන්න හදන්නේ වලට පුළුවන් නම් මැරියන් නැත්තම් කොට වරින්න එයා බලාගෙන ඉන්න ඕනේ. ඒකට ලෑස්තිලා යන එක තමයි ලොකු සංස්කෘතික විචාරය තනි වචනේ. එහෙම වෙනකොට ඒක Tamanට පින තියෙනවා. හැකියාවක් තියෙනවා ක්‍රමවේදෙත් හරි. මොකද ටැග් බාර ගන්න නැත්නම් මොකද කරන්නේ? නම දන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ ඉතින් මේක කියලා දන්නේ අපි නිවන පතනවා. නමුත් මේ නිවන ළඟට එනකොට කියනවා හෙට එන්නේ කියලා. පස්සේ එන්න මට වැඩ තියෙනවා. ඒචි. බුලේ ඉතින් මම මොකද කරන්නේ? ඉතින් මම ඒ ගමන මෙහෙම හිතනකොට මම මේ බුදුහාමුදුරුව ගැන හිතනම මට බුදුපියාණන් වහන්සේවත් මට මේකට උදව් කරන්න කියලා. එහෙමත් හිතුණ සමහර වෙලාවට. සරජාන්වන්සේ රාහුල කුමාරයාට කිව්වා මට කරන්න දෙයක් නැහැ. මම පාර කියලා දීලා තියෙනවා. ඉතින් ගිහිල්ලා රිවර්ස් ෆෝඩ් එකට දාපක් කියනවා රිවර්ස් එකට දාගලා ෆුල් ඇක්සලරේට් කරපුවම කොහොම කරන්නේ? අඩු ගන්න ෆෝඩ් එකට තු යන වේගෙටවත් යන්න දුර නම් ඕක වැටෙනවා කියලා ඩොංගල්. මේකේම නේ ඒ වෙලාවට රිවර්ස් එකට දාලා පාගනවා තියලා. ඉතින් හිටියටත් වැඩිය වේගෙන් යනවා ගෙදර කරා. දැන් ඒක කවදා හරි නැති වෙයිද ස්වාමීන් වහන්සේ විදියට? මොකද්ද? දැන් ඔය තත්ත්වෙට දැන් උතන මොකක් හරි දැන් උනානේ. දැන් ඉතින් නැති වෙයිද ආපහු ඒක ආයෙ ඇති වෙයිද? ඒක ඇති කරගන්න එකට ක්‍රමවේදය Taman අතේ තියෙනවා. ආ. උතනින් පටන් අරගත්තත් ගොරෝසු ආනපනය, සියුම් ආනපනය හරි හරහා එතෙන්ද යන්න ක්‍රමවේදය මම උගන්වන්න යන්නේ ඒක තමන්ගේ අත්දැකීමයි. දැන් මං ගියානේ. ඒ දවතත් යන්න වෙනවනේ. දැන් දහස්වර යන්න වෙනවා. ඒක මම උගන්වන්නේ. මං කියන්නේ එතෙන් යනකොට මනස සකස් කරගෙන යන්න ලෑස්ති වෙලා. මේක මේ බලාපොරොත්තු මගේ මේ ප්‍රයත්නේ ප්‍රතිඵලයක් මේ ලැබෙන්නේ ප්‍රතිඵලයට මම පස්ස ගහන්නේ මම ගරු කරනවා මම ගරු කරනවා මම මේකට සමවදිනවා සමාදම් වෙනවා එළඹ වාසය කරනවා ඒක දෝතින් බාර ගන්න ලෑස්ති ආහා. එහෙම අදිෂ්ඨාන කරකලා එහෙම හිතුවාම ඒක ඒක පෞරුෂත්වයක් වෙනවා. ඒක සම්මා දිට්ඨිය වෙනවා. ඒක සම්මා සංකප්ප වෙනවා. ඒක යෝනිසෝමනසිකාරය වෙනවා. ඒක නැතුව කොච්චර භාවනා කරත් ඔතෙන් ගියාට පස්සට තමයි එන්නේ. දිට්ඨිංච අනුපගම්ම සීලවා වෙන්න එපා. දස්සනේන සම්පන්නෝ. දෘෂ්ටියකටපත් වෙන්න නරකයි. සිල්වන්ත වෙන්න ඕනේ. දර්ශනයක් තියෙන්න ඕනේ. මෙතන මේ කියාගන්න බැරි තැනට යන්නේ. ඕක තමයි බුද්ධ ධර්ම උත්තරමනසලා ගිය තැන. ඒ චෝතෙන් යන්නේ તો කොහොමද කරන්නේ? කියලා ඒ ඒ දර්ශනේ සහිතව ගියොත් යන්නෙම හැකි සංඥාවේ. වැරදිලා වැරදිලා සැකසහිතෝ නේ. දැන් සැක කරපු හරිය කරලා තියෙනවා. තල්ලු කරන්නයි හදන්නේ. මොකක්ද සිද්ධ වෙන සමනාත? හොඳයි අපි මම හිතන්නේ බලාපොරොත්තු වෙච්ච කාලේ පැයකමාර ගත වෙලා තියෙනවා. ඒක නිසා අපි මෙතනින් අපේ ධර්ම සාකච්ඡා වැඩ පිළිවෙල නතර කරනවා.